ඉරිදා සන්ධ්‍යාවේ අපි සූදානම් වෙන්නේ ජීවිතයේ සැනසුම ආස්වැසිල්ල ලං කරන ධර්මයෙන් ඔබේ සිත් සුවපත් කරන ඉරිදා සිත්නි තසපුව ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිත්නි තසපුව වෙනුවෙන් අපි ආරාධනා කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ගෞරව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුව ආරම්භ කරන මොහොතේ අපි ඔබට ආරාධනාවක් කරනවා. ඒ තමයි ඔබේ ජීවිතේ යම් යම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්නට ඔබේ ජීවිතේ යම් යම් පීඩාවන් දුරු කරන්නට ධර්මයේ ආශිර්වාදය ඔබට ලං කරන්නට සිදු කරන්නා වූ මහා පින්කම ජනවාරි මාසේ දෙවැනිදා සෙනසුරාදා සන්ධ්‍යාවේ සවස 5 සිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේදී සිදු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. සන්ධ්‍යාවේ ආශිර්වාද පූජාවෙන් ඇරඹෙන පින්කම මෙදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ හඬින් අවදිවන පින්කම ඉනික්බිතේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව ගිතෙල් පහන් පූජාව ගණේ කන්දේ චන්දරතන හාමුදුරන් වහන්සේගේ ඉන්පසු එළඹෙන රාත්‍රිය පුරාවටම ඒ උතුම් වූ පිරිත් ස්වරයෙන් හිත සනසවා ගන්නට ඔබට පුළුවන් සර්වරාත්‍රික පරිත්‍රාණ දම්විසුම වෙනුවෙන් වෙනුවෙන් අපේ පූජනීය ගෞරවනීය මහා සංඝරුවන වැඩම කරන net රේඩියෝවේ ධර්ම දේශනාවන් ආශිර්වාද පූජාවන් සිදු කරන ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරන අතර විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන ධම්සත් පැවතුම් සූත්‍රයේ වැනි උතුම් වූ දේශනාවන් net රේඩියෝවෙන් ශ්‍රවණය කරන ඔබට ඒ සුඛායනී හඬින් ඔය ධම්සත් පැවතුම් දේශනාව සජ්ජායනා කරන ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ මේ පින්කම වෙනුවෙන් වැඩම කරනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා රැය පහන් වන තුරාවට නෙල්ලිගල හාමුදුරන් වහන්සේගේ අනුශාසනා මතින් ඒ වගේම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා මතින් නැතිෆම් රේඩියෝවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේලාගේ සහ සම්බන්ධ වීමෙන් සිදු කෙරෙනා වූ 2021 වර්ෂයට ආශිර්වාද පතා සිදු කෙරෙන ආශිර්වාදාත්මක පින්කමට අපත් සමග එකතු වෙන්නට ඔබට ඇරියොම් කරමින් එළඹෙන 2021 වර්ෂයේ සැමට යහපතක් සිතක් ශාන්තිය සැලසෙන වර්ෂයක් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි ඉරිදා සිටින දසපුව ධර්මානුශාසනාව වෙතට යොමු වෙමු. පූජනීය වන්දනීය බලංකොට රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරන ගෞරවයෙන් සිටින දසපුව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජ්ජෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේයි සුවඳක්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 විසින් අනුදැන වදාළ මෛත්‍රී භාවනාව කෙසේද ක්‍රමානුකූලව සිද්ධ කළ යුත්තේ කියන කාරණය අද දවසේ ධර්ම දේශනාවෙනුත් මා බලාපොරොත්තු වෙනවා මෛත්‍රී භාවනාව සිද්ධ කරන ආකාරය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ උතුම් භාවනා වැඩපිළිවෙල අපි හැම දෙනාගේම ශාන්තිය පිණිස පවතිනවා කියන ඒ අචල විශ්වාසය ඔබ හදවතේ ඇති කරගන්න සිතක් පිරිසිදු කරන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාර්ගය හැර ලෝකෙ වෙන කිසිම ඉගැන්වීමක් නැහැ අපේ හදවත්වල අනාදිමත් කලක පටන් බුරා නැගෙන දුක්ගිනි සංසිඳවන දුක්ගිනි නිමා කරන ඒ භාග්‍යවතුන් වහන්සේගේ සදහම් සලිල ධාරාවෙන් පමණයි අප හදවත් සදා කල්හි නිවි පහන් වී සුවපත් වන්නේ එනිසා ඔබ සැබවින්ම වාසනාවන්තයි මේ උතුම් ධර්මපරයායන් අසමින් ඒ අනන්ත ගුණ බුදු ගුණ සිහි කරමින් අනන්ත ගුණ දම් ගුණ සිහි කරමින් අනන්ත ගුණ සංඝ ගුණ සිහි කරමින් ශාන්ත සුවයක සුවපත් වන්නට ඔබට වාසනාව පෑදුනා කියලා සිහිපත් කර කර සතුටු වෙන්න. නිහි පැවිදි අප හැම දෙනාටම ලැබිච්ච වටිනා නිධානය තෙරුවන් වහන්සේලා සුවපත් සිතක් නැති මිනිසුන්ට බොහෝ දේවල් ලැබුණත් පළක් වන්නේ නැහැ. සුවපත් සිතක් ඇතියනට මොනවා නොතිබුණත් සතුටින් සිටින්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ කළේ කිසිදාක නොසින්දෙන උල්පතක්සේ සතුට තම හදවත තුලින් උපදව උපදවා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන උත්තම වැඩපිළිවෙල. එනිසා බුදුරජාණන් වහන්සේගෙන් පමණක්ම ලැබෙන ඒ අනුත්තර ශාස්ත්‍රෝන් වහන්සේ සරණ යාම නිසාම ලැබෙන මිල කල නොහැකි අමිල දායාදය මේ සදහම් ප්‍රීතිය බව සිත්හි දරා ගන්න මේ නිමේෂය ලබන්නට ඔබ මා මේ අනාදිමත් සසරේ මොන තරම්නම් පිම් පුරන්නට ඇතිද බණ පදයකින් සිත සනහා ගන්නට වාසනාව හිමි වීම තරම් වෙන යම් දෙයක් මේ ලෝකේ නැහැ අපි මෙච්චර කාලයක් සසර ගමනේ නොයේ කාමයන් හොය හොයා ආවා ප්‍රියමනාප රූප රසයට ශබ්ද රසයට ගිජු වෙලා නොකරපු පව්කමක් නැති තරම් අවසානයේ අපි හොයපු දේවල්ම විසක් වෙලා අපේ හදවත් පාරනකොට වේදනාවෙන් පුරවනකොට සමෝසරණ උනේ කඳුල පමණයි මේවා බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් දේශනා කළේ ඔබට අමුතු හැඟීමක් ඇති කරවන්නට නම් නෙමෙයි සත්‍යය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම වෙනුවෙන්මයි අපේ ඇස් දෙකෙන් කන් දෙකෙන් හඳුනා ගන්න ලෝකය වහා වෙනස් වෙවි කැඩී බිඳී නැසී තැලී පොඩි වී යද්දී ඒ ඇස් දෙකෙන්ම නොහඬා ඉන්නට එකම උරුමය ලැබෙන්නේ එකම හැකියාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි අතිරෝචති පඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශාවකෝ ඇයි එහෙම වන්නේ ප්‍රඥාවෙන් අතිශයින් බබලන ඒ ජීවිතාලෝකය ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේම පමණක් නිසා පින්වත්නි අන්ධකාර රාත්‍රියක අන්ධකාරයේ ගමන් කරන කෙනෙකුට මොන තරම් විපත්වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයිද? ඔහුට බොහෝ අනතුරු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔබත් මාත් දහසක් විදුලි බුබුලු ආලෝකයන්හි ආලෝකමත් වෙමින් හිටියත් සැබවින්ම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන නැත්නම් අන්ධකාරයේමයි ඒ ඝනාන්ධකාරයේ උපමාවකින්වත් කියන්න බැරි තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධමය වශයෙන් නොදුටු ජීවිත සැබවින්ම අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් ගන්නා ජීවිත මේ උතුම් නිමේෂයේ දැඩි ලෙස සිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මම ඒ සම්බුදු පහන දැල් වෙන මොහොතේ සම්බුදුරන් හිරු මඩල දැල් වෙන මොහොතේ ඒ තථාගත හිරු මඩලින් මුදාහල රශ්මි ධාරාවක් සදිසි ශාන්ත අමා ධර්මාලෝකයෙන් මම මගේ අන්ධකාර හදමැදුර ආලෝකමත් කරගන්නවා යලි කිසිදා අන්ධකාරයට නොයාම පිණිස එහෙම හිතමින් මේ ධර්මය අපි ශ්‍රවණය කරමු හැම දිනාටම නිදුක් සුව නිරෝගී සුව දීර්ඝායුෂම ලැබේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නසෝ භික්කවේ සත්තෝ සුලභ රූපෝ යෝ න මාතා භූත පුබ්බෝ යෝ න පිතා භූත පුබ්බෝ මහණෙනි මේ අති දීර්ඝ ඉමක් කොනක් නොපෙනෙන සසර දනව්වේ අපි හැමදෙනාම ඔවුනොමුන් මුණ ගැසිලා තියෙනවා මේ මිනිස් ලෝකේ තිරිසම් പ്രേතාසුර ලෝකේ සතර අපායේ කොච්චරනම් සත්වයෝ ඉන්නවද අසංකේයයක් ගණන් කරන්න බෑ අපමණයි එතකොට ඒ සෑම සත්වයකම යම් කිසි දවසක සසර ගමනේ ඔබේ මව වෙලා ඔබට කිරිපොවල තියෙනවා ඔබේ පියා වෙලා දහ දුක් විඳලා ඔබව පෝෂණය කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නසෝ භික්කවේ සත්තෝ සුලභ රූපෝ යෝන මාතා භූත පුබ්බෝ මහණෙනි ඔබේ මව නොවිච්ච සත්වෙක් සොයා ගන්නවා කියන එක ලෙහෙසි නෑ මේ සත්ව ප්‍රජාව තුල ඉතිහාසයේ ඔබේ පියා නොවිච්ච කෙනෙක් සොයා ගන්නවා කියන එක නම් සුලභවන්නේ නෑ මේ සත්ව ප්‍රජාව තුල ඔබේ සොයුරා නොවිච්ච කෙනෙක් ඔබේ නැගණිය නොවිච්ච කෙනෙක් ඔබේ ප්‍රියමනාප පුත්‍රයා නොවිච්ච කෙනෙක් ඔබේ ප්‍රියමනාප දියණිය නොවුන කෙනෙක් සොයා ගන්න ලැබෙන්නේ නැහැ මේ සත්ව ප්‍රජාව තුළින්. කවුද මේ දේශනා කරන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිමෝ මඩලින් වදාළ මේ බණපදය සැබවින්ම අදහා ගන්නවා නම් විශ්වාස කරනවා නම් ඔබට බෑ මේ ලෝකෙ කිසිම කෙනෙකුට වෛර කරන්න. ඔබට බෑ මේ ලෝකෙ කිසිවෙකුත් හා තරහ වන්නට. සිතවිලි මාත්‍රයකින්වත් වෛරී සිතවිල්ලක් උපදවා ගන්න ඔබට කිසිම අයිතියක් නැහැ. ඇයි ඒ? ඔබේ द्वේෂයට, තරහාවට, වෛරයට පාත්‍ර වන යමෙක් වේ නම් මේ ලෝකේ. ඒ පුද්ගලයා ඔබේ මව වෙච්ච, ඔබේ පියා වෙච්ච වාර අනන්තයි. එවන් කෙනෙක් මේ ජීවිතයේ ඔබට ද්‍රෝහී වූ පමණින් ඔබ ඔහුට වෛර කරනවා නම් ඔබ ඒ තථාගත ධර්මයේ පිහිටලා නැහැ. එනිසා මේ බණපදයේ අසන පින්වතුන්ලා කල්පනාවට ගන්න අපි මේ මිනිස් ලෝකේ ජීවත් වන ඊතා කුඩා නිමේෂය තුල සිත්වල වෛර හදාගෙන වුණෝන් අතර මත ભેද මත ගැටුම් ඇති කරගෙන නපුරු වචන වලින් වුණෝන්ගේ හිත් පීඩා ඇති කර ගනිමින් ජීවත් වෙලා මරණින් මත්තේ කොහෙද යන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේ මේ පිවිතුරු ධර්මයේ මුණ ගැසුනේ මහා සංඝරත්නයේ මුණ ගැසුනේ ඒ විනාශය සිද්ධ කරගන්නද ඔබම සිහිපත් කරන්න. එනිසා මෛත්‍රියෙන් හදවත පුරවා ගන්නට මෙත් සිසිලසින් සිත නිවා ගන්නට මෛත්‍රී පීයුෂයෙන් හදමැදුර පුරවා ගන්නට මේ මොහොත ඔබ අවස්ථාවක් කරගන්න කුමන මොහොතද මේ මිනිසත් භාවය නම් වූ සොඳුරු මොහොත තනාග පිනිබිඳක් වගේ ජලයේ ඇඳි ඉරක් වගේ නොබෝ දවසකින් අහිමි වෙන මේ ජීවිතය තුළ මෙත් සිසිලසින් පිරී ගිය හදවතක් ඇතිව ජීවත් වෙන්න බලන්න මෛත්‍රී භාවනාවේ යෙදෙන්න හැම දිනාටම අපි ආරාධනා කරනවා මෛත්‍රියෙන් දවසකට හෝරාවක් දෙකක්වත් අඩුම මට්ටමින් මේ මෛත්‍රිය හොඳට පුරුදු කරන්න දරා ගැනීම ඉවසීම පුරුදු කරන්න අසංවර භාවයේ නැති කරගන්න වහා ඇවිලිලා ඇවිස්සීලා යන ගතිය වහ වහාම දුරු කරගන්න ඔබට මහා ලාභයක් වෙන්න පුළුවන් පාඩුවක් වෙන්න පුළුවන් ඇයි ඔබ ඔබේම සැනසීම නසාගන්නේ ඇයි ඔබේ අනාගත ශාන්තිය ඔබ අහිමි කරගන්නේ එනිසා හදවතේ මෙත් සිසිලස උපදවා ගන්න හැම දිනාම මෛත්‍රී භාවනාවේ යෙදෙන්න ලෝ සතුන්ට මෙත් සිත වඩන්න. ඔබට මේ ලෝකෙ කිසිවෙක් වෛරක්කාරයෙක් නෙමෙයි. ඒ ඔබේ හිතේ ඇතිවෙච්ච ඔබට නොගැලපෙන ගැටෙන අරමුණු නිසා ඔබට යම් පුද්ගලයන් අප්‍රියමනාප වුණාට උපන් මිනිසාට ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ අයස යස නිතරම එනවා මේ අටලෝ ධමෙන් බේරිලා ජීවත් වෙන කාටවත්ම බෑනේ එනිසා අටලෝ ධමයට තාදීව මුහුණ දුන් අකම්පිතව මුහුණ දුන් ලොව උත්තම කුලයේ උපන් කුල භේදේ මකා දෙමු ලොව උත්තම පදවියලත් සම කුලුණින් පිහිට සැදූ තේ නිදුකානන් වහන්සේ පරමාදර්ශයේ තබාගෙන ඔබ අටලෝ දහමින් කම්පා නොවෙන්නට සිත පුරුදු කරන්න හොඳ මෛත්‍රියක් එතකොට වඩන්නට පුළුවන් මෛත්‍රී භාවනාව වැඩිීමේ පළමු පියවර ලෙස මා ඔබට සිහිපත් කළා තමාට මෙත් වැඩීම පළමු පියවරයි. Tamanගේ ජීවිතයේ සුවපත් භාවයේ පළමු කොට තමා විසින් හඳුනා ගන්නට ඕන. සැබවින්ම හදවතක වෛරයක් ඇති වුණොත්, ගැටුමක් ඇති වුණොත්, තරහක් ඇති වුණොත්, අමනාපයක් ඇති වුණොත්, ඒ මනෝභාවය එන්න එන්න වැඩෙනවා නම් ඒ පුද්ගලයාට මහා දැවිල්ලක් ඇති වෙනවා. සන්තාපයක් ඇති වෙනවා. මහා හිරිහැරයක් නිතර නිතර ගැටෙන සිත රෝගී සිතක් නිතර නිතර ඇවිස්සෙන සිත ලෙඩ වෙච්ච සිතක් ඒ රෝගී භාවය යමෙකුගේ තියෙනවා නම් ඔහුට සුවසේ නිින්ද යන්නේ නැහෙනි සුවසේ පිබිදෙන්න ලැබෙන්නේ නැහැ ඒක මහා අනතුරක් සිද්ධ වෙනවා එනිසා ඔබ පළමු කොට තමාගේ සිත මෛත්‍රියෙන් පුරවා ගන්න ඔබ කැමතිනේ සුවපත් ජීවිතයක් ලබන්න ඔබ අකමැතිනේ දුක් වේදනාවලට ඔබ අකමැතිනේ හඬන්න වෙලපෙන්න ඔබ කැමති නෑනේ ඔබේ ශරීරයට කවුරු හරි කෙනෙක් වේදනා දෙනවට ඔබ කැමති නෑනේ ඔබට කවුරුවත් නිඳා කරනවට අපහාස කරනවට ඒ වගේම ඔබ කැමති නෑ ඔබට පාඩු කරනවට මොනම හේතුවකින්වත් ඔබට අලාභයක් අනර්ථයක් කවුරුවත් කරනවට ඔබ කැමති නෑ ඔබට කවුරු හරි කෙනෙක් යහපත සුවය සලසනවා නම් ඔබ කැමති සුඛ කාමානි භූතානි සියලු සත්වයෝම සැපයට කැමති ඔබ සැපයට කැමතිද? ඉපරිද්දෙන් කුරා කුහුඹ වගේ පටන් සමස්ත සත්ව ප්‍රජාවම සැපසේ ජීවත් වෙන්න කැමති. ප්‍රියමනාප රූප දකිමින් මේරි සම්දාසමින් මේරි රස ලබමින් මේරි සුවඳ ලබමින් මේරි ස්පර්ශයන් ලබමින් මිහිරි මිහිරි අරමුණු මෙනෙහි කරමින් ලෝකෙ හැමෝම ජීවත් වෙන්න කැමති හැමදෙනාම සැපයට කැමතිනේ ආන්නේ කරුණ පළමු කොට තේරුම් ගන්න ලෝකෙ මිනිස්සු බොහෝ දේවල් කරන්නේ සැපය බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනා අන් අයට හිංසා පීඩා කරන්නේ තමන්ගේ සැපය බලාපොරොත්තු වෙන්නේ ඔවුන් වරදවාගෙන බොහෝ දෙනා සමාජ සම්මත අසම්මත දේවල් කරන්නේ තමන්ගේ සැපේ වෙනුවෙන්නේ වුන් වර්ධවාගෙන හැබැයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාලේ තමනුත් සැනහි ලොවත් සනහාලන මාවතක්නේ ඒ මාවත තමයි මේ මෛත්‍රී මාවත මෛත්‍රියෙන් තම සිත සුවපත් කරගෙන ඉන් අනතුරුව ලෝ සතුන්ගේ සිත් සුවපත් කරන වැඩපිළිවෙලයි මෛත්‍රී භාවනාව නමින් තථාගත සිරිමුව මඩලින් අනුදැන වදාරන්නේ. එහි පළමු පියවර ලෙස තමාට හොඳට මෙත් වඩා ගන්නට ඕන. මම වෛර නැත්තෙක් වෙමි. මම තරහා නැත්තෙක් වෙමි. මම දුක් පීඩා නැත්තෙක් වෙමි. මම සුවපත් වෙමි. මෙන්න මේ කරුණු හතර මනාව ඔබේ හදවතේ පිහිටුවා ගන්න මම වෛර නැත්තෙක් වෙමි කියන මේ කරුණ සෑහෙන වෙලාවක් නිතර නිතර මෙනෙහි කරමින් වෛරයෙන් ගැටෙන මානසිකත්වයෙන් මුළුම් මනින්ම නිදහස් වෙලා බලන්න කොච්චරනම් හදවතට සාන්තියක් ලැබෙනවද මම තරහනෙත් එක්ක වෙමි කියන මේ කරුණ මේ අදහස නැවත නැවත හිතේ පිහිටුවා ගන්න කිසිම කෙනෙක් සමග තරහා වෙන්නට ඔබට හිතෙන්නේ නැහැ මම දුක් පීඩානෙත් එක්ක වෙමි කියන මේ අදහස මෙනෙහි කරමින් වචනයෙන් කියමින් උනත් කමක් නැහැ. හොඳට තදින් හිතට කාවද්ද ගන්න. ඒ වගේම මම සුවපත් වෙමි කියන මෙන්න මේ අදහසත් තදින්ම හිතට කාවද්ද ගන්න. නැවත නැවත තමා සුවපත් කෙනෙක් වන්නට කැමති කියන මේ අදහස තරයේ සිතේ පිහිටුවා ගන්න. අත්තානං උපමං කତ୍වා ඉන් අනතුරුව තමා උපමා ස්ථානයේ තබාගෙන අන් සමස්ත සත්ත්ව ප්‍රජාවේම සැප ප්‍රාර්ථනය සැපේ පිළිබඳව බලාපොරොත්තුව සැපේ පිළිබඳව අපේක්ෂාව අපහදවතේ ඇති කර ගැනීමයි මේ මෛත්‍රී භාවනාවේ මූලාරම්භය ඒ විදිහට පළමුව තමාට හොඳට මෙත්සිත වඩමින් ඔබ දක්ෂ වෙන්නට ඕන ඒ මෛත්‍රියෙහි සාන්තිය තමා විඳින්නට ඔබ ඒ මෛත්‍රිය තමාට හොඳට වඩනකොට මහා මානසික සුවයක් ලැබෙනවා. ඉන් අනතුරුව ඒ මානසික සුවය අන් අයටත් ලැබෙනසේ ඔබගේ මෙත්සිත හැසිරවීමයි ඉන් ඉදිරියට කරනු ලබන්නේ. ඔබ ලබාගත්තේ මානසික සුවය පළමු කොට කාටද ඔබ පතුරවන්නේ පමුණුවන්නේ ඔබගේ හිතවතාට. දැන් ඔබ පළමු කොට ඔබගේ හිතවතාට ඔබ ලැබූ මේ මානසික ශාන්තිය සුවපත් භාවය කොහොමද ලබා දෙන්නේ සැබවින්ම ඔබට එය මේ ඔබේ දෝතින් ලබා දෙන්නට බෑනේ වෙන යම් උපකරණ අනුසාරයෙන් ලබා දෙන්නත් බෑනේ ඔබ හදවතේ පිවිතුරු බලාපොරොත්තුවක් ප්‍රාර්ථනයක් ඇති කරනවා අනේ මා ලැබූ සැනසීම මාගේ හිතවතාත් ලබාවා කියලා ආන්නේ ප්‍රාර්ථනය හිතේ ඇති කරගෙන පළමු කොට හොඳට තමාට මෙත් සිත වැඩූ ඔබ ඉන්පසු ඔබ හිතවත් පුද්ගලයෙක් අරමුණු කරන්නට ඕන. මා පසුගිය දේශනාවේදී ඔබට කියා දුන්නා ඔබ අරමුණු කළ යුතු නොකළ යුතු අය කවුද පළමු කොට මේ මෛත්‍රිය පැතිරවීමේදී කියලා. ඔබට විෂභාග කෙනෙක් එහෙම නැත්නම් කාන්තාවක් නම් පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක් නම් කාන්තාවක් ඒ විදිහට පළමු කොට අරමුණු කරන්න යන්නේ නැහැ. මිය පරලොව ගියපු කෙනෙක් අරමුණු කරන්න යන්නේ නැහැ පළමු කොට. ඒ වගේම ඔබ යම් මානසික ගැටීමකින් යමෙක් සමග අපහසු වෙනවා නම් ඒ බන්දෙක් අරමුණු කරන්න යන්නෙත් නැහැ. ඔබේ හිතට ප්‍රියමනාප පුද්ගලයෙක් අරමුණු කරනවා. ඇතැම් විට ඒ ප්‍රියමනාප පුද්ගලයා ඔබේ ආචාර්යවරයෙක් වෙන්න පුළුවන්, උපාධ්‍යායයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒ බඳු මනාප වූ ගරු සම්භාවනීය උතුමෙකු අරමුණු කිරීම ඊටාම යෝග්‍යයි මේ මෛත්‍රිය පැතිරවීම ආරම්භයේදී එනිසා වඩාත්ම සුදුසුයි ඔබට හිතයිසී ප්‍රියමනාප කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් ඔබ හොඳට සිතින් අරමුණු කරනවා. ඒ ප්‍රියමනාප පුද්ගලයා ඒ ගුරුවරයා තමා ඉදිරියේ පෙනී සිටිනවා බඳුව සිතින් අරමුණු කරනවා. මද සිනහාවකින් යුතුව ප්‍රියමනාප පෙනුමකින් ඒ පුද්ගලයා ඔබ ඉදිරියේ දැන් වාඩි වෙලා හෝ හිටගෙන හෝ පෙනී සිටිනවා කියන මෙන්න මේ අරමුණ හොඳට හිතට ගන්නවා. හිතට අරගෙන ඔබ දැන් ඒ පුද්ගලයාට ඔබ ලැබූ මානසික සුවපත් භාවය කුමකින්ද? තමාටම මෙත් සිත වඩාගෙන තමාගේ හදවත මෛත්‍රියෙන් ඔබ පුරවාගත්තා. ආන්නේ මානසික සුවපත් භාවය ඔබගේ හිතවතාට නැත්නම් ඒ ප්‍රිය පුද්ගලයාට ලැබේවා කියන පැතුමයි ඊළඟට අප විසින් සිද්ධ කරන්නේ. එහිදී ඔබ තමා ඉදිරියේ පෙනී සිටිනවා බඳුව අරමුණු කරන ලද ඒ පුද්ගලයා හිතින් මවාගත් ඒ පුද්ගලයාට මාගේ හිතවතා වෛර නැත්තෙක් වේවා මාගේ හිතවතා වෛර නැත්තෙක් වේවා මාගේ හිතවතා වෛර නැත්තෙක් වේවා කියලා මෙන්න මේ අදහස සෑහෙන තරම් වෙලාවක් හොඳට මෙනෙහි කරනවා. මුලින් මුලින් වචනෙන් කිව්වත් කමක් නැහැ. තමාට පමණක් ඇසෙන විදිහට. ඒ විදිහට වෛර නැත්තේක් වේවා, වෛර නැත්තේක් වේවා, වෛර නැත්තේක් වේවා කියන මේ අදහස තදින්ම හිතට කාවැදුනට පස්සේ ඔබේ හිත මෛත්‍රියෙන් පිරී යනවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයාම අරමුණු කරගෙන මාගේ හිතවතා තරහා නැත්තෙක් වේවා මාගේ හිතවතා තරහා නැත්තෙක් වේවා මාගේ හිතවතා තරහා නැත්තෙක් වේවා ආන් එහෙම තරහා නැත්තෙක් වේවා කියන ඒ අදහස තදින්ම හිතට කාවදිනසේ නැවත නැවත මෙනෙහි කරනවා මනසිකාර කරනවා එහිදී ඔබට පුළුවන් මාගේ ගුරුතුමන් වහන්සේ වෛර නැත්තෙක් වේවා මාගේ ගුරුතුමන් වහන්සේ තරහා නැත්තික් වේවා ආදී වශයෙන් ඒ පුද්ගලයා අරමුණු කරන්නට ඒ විදිහට වෛර නැත්තික් වේවා තරහ නැත්තික් වේවා කියන මේ අදහස් දෙක හොඳට තදින් හිතට කාබැදුනට පස්සේ ඉන් අනතුරුව මාගේ හිතවතා දුක් පීඩා නැත්තික් වේවා මාගේ හිතවතා දුක් පීඩා නැත්තික් වේවා මාගේ හිතවතා දුක් පීඩා නැත්තෙක් වේවා කියලා මේ අදහසත් තරයේම හිතට ගන්නවා හොඳට මනසිකාර කරනවා එහෙම නැත්නම් මාගේ ගුරුතුමන් වහන්සේ දුක් පීඩා නැත්තෙක් වේවා මාගේ ගුරුතුමන් වහන්සේ දුක් පීඩා නැත්තෙක් වේවා කියලා නැවත නැවත නැවත නැවත සිය දහස් කෝටි ප්‍රකෝටි වාරයක් ඒ සිටිවිල්ල උපදවනවා ක්‍රමානුකූලව ඔබේ හදවත මෛත්‍රියෙන් පිරී යනවා. මේ සත්‍යය සැබවින්ම අත්විඳින්න. හතරවන පියවරේදී ඔබේ හිතවතා අරමුණු කරගෙන මාගේ හිතවතා සුවපත් වේවා මාගේ හිතවතා සුවපත් වේවා මාගේ හිතවතා සුවපත් වේවා කියලා මේ අදහස හොඳට සිතේ පිහිටුවා ගන්නවා ඒ විදියට සිතේ පිහිටුවා ගැනීමෙන් වඩ වඩාත් ඔබේ සිත මෛත්‍රියෙන් පිරෙන හැටි ඔබටම අත්විඳින්න පුළුවන්. එනිසා ඔබ තමාට මෙත් සිත පතුරවා ගැනීමෙන් අනතුරුව තමාට ප්‍රියමනාප පුද්ගලයා ඔබ ඉදිරියේ පෙනී සිටින්නාක් මෙන් අරමුණු කරමින් මේ කියා දුන්න ආකාරයෙන් හොඳට මෛත්‍රිය වඩන්න මාගේ ගුරුතුමන් වහන්සේ වෛර නැත්තෙක් වේවා තරහා නැත්තෙක් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා සුවපත් වේවා නැවත නැවත මේ අදහස හොඳට හිතේ කාවද්දා ගනිද්දී ඔබේ ප්‍රේමනාප පුද්ගලයා අරමුණු කරගෙන බලවත් වූ මෛත්‍රියක් දැඩි මෛත්‍රියක් ඔබේ හදවතේ ඇති වෙනවා ඒ විදිහට ඉන් අනතුරුව ඔබ තිබඳු තවත් කිහිප දෙනෙක් අරමුණු කරමින් ඔබට පුළුවන් මාගේ හිතවන්තයෝ කියන මෙන්න මේ අරමුණ හිතට අරගෙන මාගේ හිතවන්තයෝ වෛර නැත්තෝ වෙත්වා මාගේ හිතවන්තයෝ තරහා නැත්තෝ වෙත්වා මාගේ හිතවන්තයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා මාගේ හිතවන්තයෝ සුවපත් වෙත්වා මෙන්න මේ විදිහට හැකිතා කාලයක් හැකිතා වෙලාවක් නොසෙල්වි මෙත්සිත හොඳට වඩන්න පුරුදු වෙන්න. ඇයි මම නොසෙල්වේ කිව්වේ මුලින් මුලින් මේ අදහස මේ මෛත්‍රිය හිතේ පිහිටුවා ගැනීමේදී ඊටාම කල්පනාකාරීව ඉවසීමෙන් උනන්දුවෙන් වමනාවෙන් මේ දේ කරන්නට ඕන. හිතේ ස්වභාවය තමයි පුංචි තැන් හොය හොයා ගැටි ගැටි එල්ලි එල්ලි පැටලි පැටලි යන ස්වභාවය මේ මනසේ සහජ උරුමයක් වගේ. ඒබඳු ගැටෙන මනසක් තමයි අපි ක්‍රමානුකූලව මෛත්‍රියට යොමු කරන්නේ. එනිසා ගත නොසල්වා සිතත් නොසල්වා මේ මෛත්‍රියෙන් ඔබේ හදවත පුරවා ගන්නකොට ඔබේ ශරීරය පවා සිසිල් වෙලා යනවා. ගත පවා සැහැල්ලු වෙලා යනවා. ඔබට පුදුම සනීපයක් දැනේවි. මේ විදිහට ඔබ මෛත්‍රිය පුරුදු කරන්න තමාගේ හිතවත් සියලු දෙනා අරමුණු කරන්න වෙන් වෙන් වශයෙන් අරමුණු කරන්න බැරි වුණත් මේ ලෝකේ ඔබට හිතවත් බොහෝ දෙනා ඉන්නවා ඒ හැම දෙනාම සිහිපත් කරගන්න මාගේ හිතවන්තයෝ කියලා අරමුණු කරන්න අරමුණු කරගෙන මාගේ හිතවන්තයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා හදවතින්මයි මේ ප්‍රාර්ථනාව සිදු කරන්නේ අවංකවමයි මේ පැතුම ඔබ ඔබ හදවතේ මතු කරන්නේ පොදු වචනයකට සීමා වෙලා නෙමෙයි මේ අදහස මේ සම්මා සංකල්පය හොඳට හදවතේ දිගට පුරුදු කරන්න ඔබේ හිතවන්තයන් අරමුණු වෙනකොටම ඊතා බලවත් මෛත්‍රියක් ඔබ හදවතේ ඇතිවන හැටි ඔබටම දැනෙනවා ඔබත් ඔබේ හිතවන්තයනුත් දෙදෙනෙක් නෙමෙයි එක්කෙනෙක්සේ පෙනෙන ආකාරයෙන් ඔබ ඔබේ ජීවිතේ යම් සැපයක් සතුටක් ලබා සතුට වෙනවද අන්න ඒ බඳු වූම සතුටක් ඔබේ හිතවන්තයන් අරමුණු කරද්දී ඔබ හදවතේ ඇති වෙනවා නම් ආන්නේ වෙනකොට මේ මෛත්‍රිය ඔබේ හදවතේ යම් පමණකට වැඩිලා ඉන් ඉදිරියටත් ඔබ විසින් සිද්ධ කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා දැන් ඔබ පළමු කොට තමාට ඉන් අනතුරුව තම හිතවන්තයන්ට හොඳට මෙත් වඩපු කෙනෙක් තමනුත් තම හිතවන්තයනුත් සම ස්ථානී තබාගෙන මෙත් වැඩීමෙන් ඔබගේ සිත පළමු පියවරට වඩා බලවත් වූ මෛත්‍රියකින් පිරී යන හැටි ඔබම අත්විඳින්නට ඕන. ඒ අවස්ථාවටපත් වුණාට පස්සේ එම අරමුණේම සිත රඳවාගෙන සෑහෙන වෙලාවක් හැකි තරම් වෙලාවක් ඉන්න බලන්න. එහෙම පුරුදු වෙනකොට තමයි මේ මෛත්‍රී භාවනාවෙන් සමාධිය උපදින්නේ. ඔබට පුළුවන් ඕනෑම වෙලාවක කැමති ඕනෑම වෙලාවක තම හිතවන්තයන් අරමුණු කරගෙන බලවත් මෛත්‍රියකට සිත යොමු කිරීමේ හැකියාව ඇති වෙනකම්ම ඔබේ ඒ පුහුණුව ඔබ දිනු කරන්නට ඕන. එහෙම දිනු කරද්දී නීවරණ ධර්ම බලවත් වෙලා යම් බඳු බලපෑම් එන්නට පුළුවන්. රාගය ඇති වෙලා, ද්වේෂය ඇති වෙලා, උද්ධච්චය ඇති වෙලා තීන මිද්දෙන් බලපෑම් එන්නට පුළුවන්. නමුත් ඔබ හිතන්නට ඕන මේ පවටුලාමක කෙලෙස් උපදවා මා හදවත අඳුරු කරනවා අපිරිසුදු කරනවා පිරිසිදු මෛත්‍රිය නැති කරලා දානවා ඒ නිසා මා මේ අඳුරු සිතිවිලි වලට යටවන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා සැබවින්ම මේ හිත පිරිසුදු කරද්දී වීරයවන්තයාට සතිවන්තයාට ප්‍රඥාවන්තයාට පමණයි මේ දේ කරන්න පුළුවන්. කම්මැලි කෙනෙකුට මේ දේ කරන්න බෑ. එනිසා ඔබ පිරිසිදු සීලයක පිහිටා මෙකී පුහුණුවේ යෙදුණොත් ඔබේ ජීවිතේ නිමේෂයෙන් නිමේෂය බබලන බව සත්‍යයි. එනිසා බබලන දිදුලන ලස්සන ජීවිතයක් ලබන්න සැනහෙන සුවපත් වන හදවතක් ලබන්න තමා සැනසී ලොවක් සනසන කෙනෙක් වෙන්න නම් මේ මෛත්‍රී මාවතේ ඔබ ගමන් කළ යුතුමයි ඔබ පළමු කොට තමාට ඉන් අනතුරු තම හිතවන්තයන්ට මෙත් සිත බඩා ඉන් අනතුරුව තුන්වන පියවරේදී ඔබ කාටද මෙත් වැඩිය යුත්තේ තුන්වන පියවරේදී මධ්‍යස්ථ පුද්ගලයෙකු අරමුණු කරගෙන මෙත් වැඩීම ආරම්භ කළ යුතුයි මදහත් පුද්ගලයා කියන්නේ කවුද විශේෂ ප්‍රියභාවයක් හෝ අප්‍රියභාවයක් නැති පුද්ගලයාට කියනවා මධ්‍යස්ථයා කියලා එබඳු කෙනෙක් ඔබේ සිතින් අරමුණු කරගෙන ඔබ හිතවන්තයාට මෙත් වැඩූ ආකාරයෙන්ම ඒ මධ්‍යස්ථ පුද්ගලයාටත් මෙත් වඩන්නට ඕන. මේ මධ්‍යස්ථ පුද්ගලයෙකුට මෙත් වැඩීමේදී ඔබේ හිතේ යම් උදාසීන බවක් ඇතිවන්නට පුළුවන්. හේතුව තමයි ඒ අරමුණේ සිත නතරවන්නට යම් අකමැති බවක් ඇතිවීම. මධ්‍යස්ථ පුද්ගලයෙක් නිසා අන්න වගේ අවස්ථාවක උදාසීන වුණොත් ඔබේ හිත ඒ උදාසීන භාවය යටපත් කර ගැනීම පිණිස තේ මධ්‍යස්ථ පුද්ගලයා ප්‍රිය පුද්ගලයෙකු ලෙස සලකා මෛත්‍රී කිරීම හොඳයි එවිට ඔබට පුළුවන් ඒ මෛත්‍රිය ඉදිරියට රැගෙන යන්න. පෙර සඳහන් කළා වගේම මධ්‍යස්ථ පුද්ගලයෙකු තෝරාගෙන ඒ පුද්ගලයා තමා ඉදිරියේ සිටිනවා වගේ පෙනී සිටින්නාක් මෙන් අරමුණු කරගෙන හිතවතාට මෙත් වැඩූ ආකාරයෙන්ම වෛර නැත්තෙක් වේවා තරහා නැත්තෙක් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා සුවපත් වේවා කියලා මේ පාඨයන් හොඳට මනසිකාර කරමින් එකක් පාසා වෙන්වෙන් වශයෙන් සෑහෙන තරම් වේලාවක් කරමින් නැවත මේ සියල්ලම එකටම අරමුණු කරමින් සිඳ කරමින් හොඳට මේ මධ්‍යස්ත පුද්ගලයා වෙත මෙත් සිත වඩන්නට ඕන එහෙම සිදු කිරීමේදී ප්‍රිය පුද්ගලයාට යම්සේ මෛත්‍රී කිරීමෙන් ඔබේ හිත සුවපත් වුණාද මධ්‍යස්ථ පුද්ගලයාටත් මෙත්සිත වැඩිමින් ආන්නේ විදියට සුවපත් වීම ඔබම අත්විඳින්නට ඕන. එහෙම අත්විඳීමෙන් පසු මධ්‍යස්ථ පුද්ගලයන් බොහෝ දෙනෙක් අරමුණු කරගෙන වෙන්වෙන් වශයෙන් නම් සිහි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. මාමින් මාගේ මධ්‍යස්ථ පුද්ගලයෝ වෛර නැත්තෝ විත්වා එම නැත්නම් මාමෙන් මදහත් සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා දුක් වේදා නැත්තෝ විත්වා සුවපත් විත්වා මෙන්න මේ ක්‍රමයට සෑහෙන තරම් කාලයක් අදිෂ්ඨාන සීලීව මෛත්‍රිය හොඳට පුරුදු කරන්න. දැන් ඔබ පළමු කොට තමාට දෙවනුව තම හිතවන්තයන්ට තෙවනුව මෙදහත් පුද්ගලයන්ට කියන මෙන්න මේ අවස්ථා තුනේදී හොඳට ඔබේ සිත මෛත්‍රියෙන් පරිභාවිත කළා. දීර්ඝ කාලයක් යන්නට පුළුවන්. කමක් නැහැ. අති දීර්ඝ සංසාරේ ಜಾති ಜಾති වෛරයෙන් පැටලි පැටලි ආපු අපට මේ මෙත්‍ිත පිටුවා ගන්න කොච්චර කාලයක් ගියත් කමක් නැහැ. ඔබ අඛණ්ඩව පුහුණුවේ යෙදෙන්න, උත්සාහයේ යෙදෙන්න. දවසක ඔබට පුළුවන් මේ මෛත්‍රියේ අනුහස විඳ ගන්න අත්දකින්න. ඒ වගේම වෙනදාට වඩා මෙත් වැඩීම පිළිබඳ බලවත් ඡන්දයක් ඕනෑකමකුත් ඔබට ඇති වෙනවා. ආන්නේ අවස්ථාවේදී තව දුරටත් මේ මෛත්‍රිය හොඳට දියුණු කිරීම පිණිස ඔබට පුළුවන් මේ විදිහට මෙත් වඩන්න. කොහොමද? මම වෛර නැත්තෙක් වෙමි තරහා නැත්තෙක් වෙමි දුක් පීඩා නැත්තෙක් වෙමි සුවපත් වෙමි මාමින්ම මාගේ හිතවන්තයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මාගේ මදහත් සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා කියලා හොඳට නැවත නැවත මෙත් වඩනවා. එසේ මෙත් වඩමින් ඔබට පුළුවන් නැවත මාමෙන්ම මාගේ හිතවන්තයෝද මදහත් සත්වයෝද කියන මේ පුද්ගල කොට්ඨාස තුන අරමුණු කරගෙන වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙන්න මේ ආකාරයෙන් මෙත් වඩන්න කාලයක් හොඳට පුරුදු කරන්න. මෙහෙම පුරුදු කරනකොට චිත්ත irdipaadය උපදින හැටි ඔබටම දැක ගන්න පුළුවන්. කුමක්ද චිත්ත irdipaadය කියන්නේ? බලවත් මෛත්‍රී චිත්තය. බලවත් වූ ශක්තිමත් වූ මෙත් සිතක් පිහිටනවා. ඔබේ හිතට ගැටීමක් වෛරයක් ලෙහෙසියෙන් ඇති නොවන විදිහට ඕනම තත්වයක් ධරමින් ඉවසමින් මෙත්සිත paludu වෙන්නට නොදී ඉදිරියට පැවැත්වීමේ හැකියාව ඔබට ඇති වෙනවා. ඒ අවස්ථාවට පැමිණීමේදී ඔබේ සිත මෛත්‍රී භාවනාව තුළින් උසස් බවට පත්වෙච්ච සිතක් කියලායි මේ ධර්මය තුළ උගන්වා වදාරන්නේ. එහෙත් ඔබේ මෛත්‍රිය තාම සම්පූර්ණ වුණේ නැහැ. තවත් පුද්ගල කොට්ටාසයක් සිටිනවා. ඔබ මෙත් වැඩිය යුතු කවුද මේ පුද්ගල කොට්ටාසය ඒ තමයි තමාට අප්‍රිය අමනාප පසමිතුරු අහිතවන්ත සත්වයෝ ලෝකෙ බොහෝ දෙනාට අහිතවන්තයෝ සිටිනවනේ පසමිතුරන් සිටිනවනේ ඉතින් මේ පසමිතුරන්ටත් අපි හොඳට මෛත්‍රී කරන්නට පුරුදු වුණොත් තමයි හැම සත්වයන්ටම මෛත්‍රී කලාව වෙන්නේ ලෝකේ කලාතුරකින් කෙනෙකුට එහෙම අහිතවන්ත සත්වයන් නැති වෙන්න පුළුවන්. සතුරන් වෛරක්කාරයන් නැති අයත් කලාතුරකින් නමුත් ජන සමාජයේ මුණ ගැසෙනවා. එහෙම අය අමුතුවෙන් අහිතවන්තයන්ට කියලා අරමුණු කරගෙන මෙත් වඩන්නට අවශ්‍ය නැහැ. හිතවන්තයන්ට මදහත් සත්වයන්ට මෙත් වැඩීමෙන් ඔහුගේ මෛත්‍රිය යම් පමණකට සම්පූර්ණ වෙනවා. යම් ආකාරයකින් ඔබට අහිතවන්ත පුද්ගලයෙකු හෝ පුද්ගල කොටසක් සිටිනම් ඔවුන්ටත් මෙත් වැඩීම ඔබ ආරම්භ කරන්නට ඕන. ඊතා පරිස්සමින් නුවණින් ඒ කටයුත්ත සිදු කිරීම තුලින් ඔබට පුළුවන් මෛත්‍රියෙන් හිත වඩ වඩාත් දියුණු කරන්න. ඔබට යම් අහිතවන්ත පුද්ගලයෙක් සිටිනවා නම් නිතර නිතර පීඩා පමුණුවන හිංසා පමුණුවන නපුරු වචන කියන ඇනුම් පද කියන ඔබගේ හිත රිද්දන යම් කිසි කෙනෙක් සිටිනවා නම් අන්නේ පුද්ගලයා තමා ඉදිරියේ සිනහමුසු මුහුණින් සිටිනවාක් බඳුව අරමුණු කරගෙන පෙරමින් ඔබ හිතවතාට මධ්‍යස්ථයාට යම්සේද මෙත් වැඩුවේ අන්නේ ආකාරයෙන් මාගේ අහිතවන්තයා වෛර නැත්තෙක් වේවා වෛර නැත්තෙක් වේවා වෛර නැත්තෙක් වේවා හැකිතාක් වෙලාවක් ඒ විදිහට මෙත් වඩනවා. ඉන්පසු මාගේ අහිතවන්තයා තරහා නැත්තෙක් වේවා තරහා නැත්තෙක් වේවා තරහා නැත්තෙක් වේවා කියලා හැකිතාක් මෙත් වඩනවා. නැවතත් මාගේ අහිතවන්තයා දුක් පීඩා නැත්තෙක් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා දුක් පීඩා නැත්තෙක් වේවා කියලා මෙත් වඩනවා. නැවතත් මාගේ අහිතවන්තයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මෙන්න මේ ආකාරයෙන් තම අහිතවන්ත අප්‍රියමනාප පුද්ගලයාටත් මෙත් වැඩීමේ පුහුණුවේ ඔබ යෙදෙන්නට ඕන මේ තරමක් අපහසු වෙන්නට පුළුවන් එබඳු පුද්ගලයෙක් අරමුණු කළ වහාම ඔබේ සිත ද්වේෂයෙන් තරහෙන් පිරෙනවා නම් වහාම ඒ අරමුණෙන් ඉවත් වෙලා නැවතත් පෙරසේ තමාට තම හිතවන්තයන්ට තම මධ්‍යස්ථ සත්වයන්ට කියන ඒ අත්තන්ට මෙත් වැඩීමට වග බලාගත යුතුයි. ඒ විදිහට නැවත නැවත හිත ශක්තිමත් කරමින් ඔබේ අහිතවන්තයාට ආයමත් මෙත් වැඩීම පටන් ගන්නවා. එහෙම මෙත් වඩනකොට ඔබට ටික ටික ඒ අහිතවන්ත භාවය, අමනාප භාවය දුර වෙලා ඒ මානසික ගැටීම ඇති නොවි හිතවතාට මධ්‍යස්ථයාට මෙත් වැඩූ ආකාරයෙන්ම ඔබේ අහිතවන්තයාටත් මෙත් පැදීමේ හැකියාව ඇතිවන තාක්ම ඔබ ඔබේ හිත මෛත්‍රිය තුල පුරුදු කරන්නට ඕන. එසේ පුරුදු කරලා ඔබට පුළුවන්කම ලැබුණහම ඔබේ අහිතවන්තයාටත් හිතවතාට මෙන්ම අවංකව මෛත්‍රිය වඩන්න. ඒ හැකියාව ඇති වුණාට පස්සේ අහිතවන්ත පුද්ගලයන් බොහෝ දෙනෙක් අරමුණු කරගෙන නැත්නම් ඔබට යම් අහිතවන්ත පුද්ගල කණ්ඩායමක් වේ නම් ඒ හැමදෙනාමත් අරමුණු කරගෙන මාගේ අහිතවන්තයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා ආන්නේ විදිහට අහිතවන්තයන් අරමුණු කරගෙන හැකිතාක් දුරට මෙත් වැඩිම සිද්ධ කරන්නට ඕන මේ මෛත්‍රී භාවනාවේ ඉදිරි පුහුණුවේදී එහිදී ඔබට යම් අපහසු භාවයක් මන්දෝත්සාහී භාවයක් නීරස භාවයකුත් ඇති වෙන්නට පුළුවන් අහිතවන්තයන් අරමුණු කරද්දී අපේ ස්වභාවය තමයි වහාම මානසික ගැටීම ඇති වෙනවා ඕන් කළ කී දේ ඒව සිහිපත් වෙන්න පුළුවන් කොහොම සිහිපත් වුණත් ඒ ප්‍රතිපක්ෂ සිතිවිලි ධාරාව වහවහාම සංසිඳවලා මෛත්‍රිය නැවත නැවත උපදවන්න. එහෙම උපදවමින් මෛත්‍රිය කරන්නේ ඔබේ අහිතවන්තයා ගැන, ඔබේ සතුරා ගැන, සතුරු පිරිස ගැන යම් විදියකින් මෛත්‍රිය වැඩෙන්නේ නැත්නම් ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබ හිතන්නට ඕන මම මේ ජීවිතයේ පෙර සංසාරෙත් සත්වයන්ට දේශ කරලා ඇති. මම මේ කාටද දේශ කරන්නේ? අපි හිතමුකෝ යමෙකු පිළිබඳ ඔබේ හිතේ ගැටීම නැති වෙන්නේ නැතුව නැවත නැවත මතුවෙනවා කියලා ඔබ හිතන්න මම මේ පුද්ගලයාගේ කෙස්ලොම් නියදත් සම්මස්නහාර මේ කුණප කොට්ටාස වලින් සැදුම්ලත් මේ ශරීරයේ කෙස් වලටද මම වෛර කරන්නේ ලොම් වලටද නියපොතු වලටද දත් වලටද සෙමසොටු මල මුත්‍රා අසුචි බඩවැල් වකුගඩු දලම්බුව පෙනහලු සෙමසෙඩු සරව මේවටද මම වෛර කරන්නේ ඔබ අන්නේම හිතනකොට අර මානසික ගැටීම බොහෝ දුරට සමනය වෙනවා. නැවතත් ඔබ හිතන්න මගේ මේ ශරීරය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත වලින් මාගේ මේ අහිතවන්තයාගේ ශරීරයත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත වලින් සැදලා තියෙන්නේ මම මේ ගැටෙන්නේ වෛර කරන්නේ පඨවි ධාතුවත් සමගද ආපෝ ධාතුවත් සමගද තේජෝ ධාතුවත් සමගද මේ විදිහට ඔබ Taman ගෙන්ම ප්‍රශ්න කරමින් ඔබ බලන්න මම මේ වෛර කරන්නේ මානසික ගැටීම් ඇති කරගෙන ඉන්නේ මොකක් සමගද මේ කුණප කොට්ටාස ටිකකින් සමන්නාගත ශරීරයක් දරන සත්ව පුද්ගල ප්‍රඥාප්තිය තුලයි මම මේ වෛරයට නතු වෙලා වෛරයෙන් වැහිලා ද්වේෂ භරිතව ජීවත් වෙන්නේ මේ සත්‍යයේ ඉදිරියේ මම මිම්මතු නැවත නැවත කිසිවෙකු හා නොගැටිය යුතුයි වෛර නොකළ යුතුයි තමාටම අවවාද කරගෙන ඒ අහිතවන්ත පුද්ගලයා පිළිබඳවත් අහිතවන්ත පුද්ගලයන් පිළිබඳවත් තමාට යම්සේ තමා ප්‍රියද අන්නේ ප්‍රිය භාවයම ඇති කර ගැනීම දක්වාම මේ මෛත්‍රී භාවනාව අමාරුවෙන් නමුත් ඉදිරියට අරන් යන්නට ඕන. මෙහිදී ඔබට පුළුවන් ඒ භාග්‍යවත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ ජාති ජාතිත් මෛත්‍රී පාරමිතාව පිරූ හැටි ක්ෂාන්ති පාරමිතාව පිරූ හැටි අදිෂ්ඨාන පාරමිතාව පිරූ හැටි ජීවිත පවා දන් දීදී ඇසිස් මස්ලේ නහරවැල් වකුගඩු මේ ශරීර කොටස් දන් දීදී පාරමී පුරපැහැටි ඔබට පුළුවන් සිහිපත් කරන්න ආන්නේම සිහිපත් කරමින් මේ ලෝකෙ කිසිම සතුරෙක් සතුරෙකු නොවන ලෙස දකින්නට හැකියාව ඔබ හදවතේ ඇති වෙන කම්ම මේ මෛත්‍රිය හොඳට පිහිටුවා ගැනීමයි මේ මෛත්‍රී භාවනාවේ දියුණුව කියලා කියන්නේ. මම මේ ලෝකේ කාට හරි ද්වේෂ කරනවා නම් ඒක බලවත් අනුවණකමක්. මම කිසිවෙකුටත් ද්වේෂ නොකළ යුතුයි. ද්වේෂ සහගත සිත් Tamanට පහළ වෙනවා නම් තමා විසින්ම ඒ ද්වේෂ සහගත චිත්තෝත්පාදයන්ට නිග්‍රහ කරමින් Tamanටම අවවාද කරගෙන ද්වේෂයේ ආදීනම සලකා මෛත්‍රියානිසංස සලකා මෛත්‍රියටම හිත හරවමින් මෛත්‍රියෙන්ම හිත පුරවමින් මෛත්‍රියෙන්ම හිත පරිභාවිත කරමින් ඔබ ඉදිරියට මෛත්‍රී භාවනාව සිද්ධ කරන්නට ඕන යම් කාලයක් මේ විදිහට මෛත්‍රී භාවනාව පුරුදු කළාට පස්සේ ඔබට ඔබ යම්සේ ප්‍රියයි මනාපයිද ඔබේ සැපයට ඔබ යම්තාක් කැමතිද ආන්නේ කැමැත්ත ආන්නේ ප්‍රේමනාප භාවය ඔබට යම්සේ උබාදරේද ආන්නේ ස්වභාවය ඔබේ හිතවන්තයාටත් මෙදහත් සත්වයාටත් අහිතවන්තයාටත් කියන මේ තිදෙනාටම සමසේ දකින්නට පුළුවන් නම් ඒ තිදෙනා සඳහාත් ඒ ප්‍රියමනාප භාවය ඒ මෛත්‍රිය ඒ සෙනෙහස ඒ ආදරය පතුරවන්න පුළුවන් නම් ආන්නේ අවස්ථාවට පැමිණීම මේ මෛත්‍රී භාවනාවේ සැලකිය යුතු දියුණුවක් කියලයි මේ පිවිතුරු ධර්මයේ තුල උගන්වා වදාරන්නේ. ඒ අවස්ථාවේදී ඔබ වෙන්වෙන් වශයෙන් පුද්ගලයන් අරමුණු කරමින් වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ආදී වශයෙන් සිහි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාවට පැමිණීමට සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. සෑහෙන උත්සාහයක් දරන්නට වෙනවා. තමා තමාට යම්සේ ප්‍රියයි නම් අන් අයත් තමාට එසේ ප්‍රිය පුද්ගලයන් බවට පත්කර ගැනීම දක්වා මෙත්සිත වඩාගත් කෙනෙකුටයි මේ උපදේශය ලබා දෙන්නේ. ඒ නිසා ඉබඳු මට්ටමකට මනස දියුණු වුණාට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ විදියට ඒ මෛත්‍රිය ඔබ හදවතේ ස්ථාපනය කරගන්න කොහොමද? දැන් තරහ නැති භාවය, වෛර නැති භාවය, දුක් පීඩා නැති භාවය කියන මේ කරුණු තුනම එක අදහසක ඇතුළත් වෙනවා. කුමක්ද ඒ අදහස? සුවපත් වීම නම් වූ අදහස. සුවපත් වේවා කියන මෙන්න මේ අදහස තුන වෛර නැති භාවයත්, තරහ නැති භාවයත්, දුක් පීඩා නැති භාවයත් කියන මේ කරුණු තුනම ඇතුළත් වෙනවා. වෛර නැති බවම සුවපත් භාවයක්. තරහ නැති භාවය සුවපත් භාවයක්. දුක් පීඩා නැති බව සුවපත් භාවයක්. එහෙනම් ලෝක සත්වයන්ගේ හදවත්වල වෛර නැතිවීමෙන් තරහ නැතිවීමෙන් දුක් පීඩා නැතිවීමෙන් ලැබෙන්නේ සුවපත් භාවයක්මයි ආන්නේ සුවපත් භාවය ලැබේවා කියලා දැන් ඔබ ඒ සියලු සත්වයන්ට මේ විදිහට මෙත් වඩනවා මම සුවපත් වෙම්වා මාගේ හිතවන්තයෝද සුවපත් වෙත්වා මාගේ මධ්‍යස්ථයෝද සුවපත් විත්වා මාගේ අහිතවන්තයෝද සුවපත් වෙත්වා ඒ විදිහට තමාට හිතවන්තයන්ට මධ්‍යස්ථයන්ට අහිතවන්තයන්ට කියන මේ සතර පුද්ගල කොටහාසයටම සුවපත් වේවා කියන මෙන්න මේ අදහසින් මෙත්සිත පැතිරවීම දක්වාම ක්‍රමානුකූලව උනන්දුවෙන් උද්‍යෝගයෙන් වමනාවෙන් ඔබ පුහුණු වෙන්නට ඕන. එහෙම පුහුණු වීමේදී කාලයක් යනකොට සුවපත් වේවා කියන මෙන්න මේ හැඟීම බලවත් වෙනවා. සුවපත් වේවා කියන මේ අදහස හිතට එනකොටම ඔබට අදහසක් එනවා මේ සුවපත් භාවය කියලා මා බලාපොරොත්තු වෙන්නේ. වෛරයෙන් තොර, තරහාවෙන් තොර, දුක් පීඩාවෙන් තොර මනෝභාවයක්මයි සැනසීමක්මයි ආන්නේ සැනසීම හැම දිනාට ලැබේවා කියන මේ බලාපොරොත්තුව තමයි මම මා හදවතේ පිහිටවන්නේ මෛත්‍රී වැඩීම් වශයෙන් ආන්නේ අවස්ථාවට ආවට පස්සේ තමාය ප්‍රිය පුද්ගලයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියලා විශේෂ පුද්ගල භේදයක් නොදකිමින් සියලු සත්වයෝ කියන ඒ අරමුණ හිතට ගන්න පුළුවන් නම් ආන්නේ අවස්ථාවට කියනවා සීමා සම්භේදය කියලා පුද්ගලයන් අතර තමා අනුන් ආදී වශයෙන් එහෙම සීමා කරගන්නේ නැතිව තමාට තමා යම්සේ ප්‍රියයිද එසේ හැම සත්වයන්ම තමාට එබඳු ප්‍රියමනාප හැඟීමකින් සියලු සත්වයන් දකින්න පුළුවන් නම් අරමුණු කරන්නට පුළුවන් නම් හිතවන්ත හිතවන්ත භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තමන්ගේ අනුන්ගේ භේදයකින් තොරව අරමුණු කරන්න පුළුවන් නම් ආන්නේ මොහොත දක්වා දිනු වූ සිත සීමා සම්භේදය සිද්ධ කරමින් මෛත්‍රී භාවනාවේ උසස් තත්වයකට පැමිණිච්ච සිතක් ලෙසයි මේ පිවිතුරු ධර්මයේ තුල උගන්වන්නේ. ඒ දක්වා පැමිණෙන්නට බොහෝ බාධක එන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්. මෛත්‍රී වඩනකොට සිත ඇවිස්සෙන දේවල්මත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ සෑම තැනකම සිහියෙන් ඉඳගෙන මේ හැම දෙයකින්ම මගේ මෛත්‍රී භාවනාව යඩාල කරන්නේ මේ හැම අරමුණකින්ම මගේ සිත මෛත්‍රියෙන් ඈත් කරන්නයි හදන්නේ කියලා හොඳට හඳුනාගෙන මෛත්‍රියේම සිත පිහිටුවමින් ඔබේ හිත මෛත්‍රී භාවනාව තුළ හොඳට තැම්පත් කරන්න එකඟ කරන්න ඒ එකඟ වූ තන්පත් වූ සිත ඉදිරියේදී ධ්‍යාන උපදවා ගැනීම දක්වාම පුරුදු කරන හැටි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එනිසා මේ ලබා දුන් උපදෙස් මාලාව ගරු කොට සලකමින් මේවා හරිද, මේවා වැරදිද ආදී වශයෙන් විතරක උපදවාගෙන මේ භාවනාව අපිරිසිදු කරගන්නේ නැතිව, ඊතා ගෞරවයෙන් පිළිගනිමින් මේ ආකාරයෙන් පුහුණුවේ යෙදෙන්න. ඉදිරියේදී මේ මෛත්‍රිය තවත් විසිතුරු ආකාරයෙන් වඩන හැටි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් මා ඔබට කියා දෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාවෙන් ඔබට ලබා දුන් මේ උපදෙස් මාලාව ගෞරවයෙන් පිළිගෙන සිත්ති දරාගෙන නැවත නැවත අසමින් හොඳට මේ පුහුණුවේ යෙදෙන්න අප්‍රමාණ පිනක් රැස් වෙනවා මේ ලෝකේ කාට වෛර කරන්නද කා සමග ගැටෙන්නද හෙට අනිද්දට මැරිලා මහ පොළොවට පස් වෙලා යන අපි පිරිසිදු මෙත් සිතකින් ජීවිතයෙන් සමුගත්තොත් සුගතියක ඉපදෙලා හරි මේ භව ගමන නිමා කරන අමා දහම වඩා ගන්න ඒක මහෝපකාර වෙනවා එනිසා ඉන්න පුංචි කාලේ අපි හැමදෙනාම සෙනෙහසින් ගෞරවණීය ආදරයකින් පිවිතුරු ජීවත් වෙන්නට පුළුවන් නම් මේ මහා පොළව රමණීය දෙව්පොරයක් වගේ වේවි එනිසා ඉතිහාසයේ දීර්ඝායුෂ තිබ්බ මිනිසු හිටපු කාලවල අපි දහස් ගණනින් පසු කළා එබඳු මිනිස්සු වුණොන්ට පුදුමාකාර මෛත්‍රියකින් ජීවත් වුණා. දුක් විපත් නැති වුණා. අනතුරු නෑ දුක් විපත් පීඩා කරදර ඒ ජීවිතවලට පැමිණුනේ නෑ. කුසගින්න මල මුත්‍රා පිට කිරීම කියන මෙන්න මේවා පමණයි එයත් අගේ ජීවිතවල ආබාධ හැටියට තිබුණේ. ඉතින් ඒ නිසා ලෝකයේ වෛරගිනි දැල් ඇති වුණොත් ලෝකය නොඑක් විදිහේ ව්‍යසනවලටපත් වෙනවා. හැබැයි සිතින් සිත මෙත් සිත යාවුනොත් මේ ලෝකයේම සුවපත් වෙනවා. එහි භාර දෝර වගකීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට. ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නොවන හැම දෙනාම අසරණයි. ඒ අත්තන් සමග ගැටිලා පළක් නැහැ. ඒ අතෝ මෛත්‍රිය ගැන දන්නේ නැහැ. සසර ගැන දන්නේ නැහැ. ඒ අතෝ කර්මයේ ඵලයේ හේතුඵල ධම දන්නේ නැහැ. ඒවා දන්නා අපි කිසිවෙකුත් සමග නොගැටිය යුතුයි. මෙයාමා දහමේ රසයම හඳුනාගෙන ඒ රසය අන් කෙනෙකුට කරුණාවෙන් ලබා දෙන්න කටයුතු කිරීමයි ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එහි පිහිටා මෛත්‍රියෙන් තමාමත් ජයගනිමින් ලෝකයක් ජයගන්න ඔබට වාසනාව ලැබේවා. අද මේ උතුම් ධර්ම දාණය ලබා දුන්නේ යක්කල වීදියවත්ත සෝමාවතී විජේසිංහ මහත්මිය ප්‍රධාන දරුවන් පිරිස එයත් බලාපොරොත්තු වෙනවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දාණය දාන පාරමිතාවක් වේවා කියලා. ඒ වගේම රුවන් චතුරි අනුෂා තිලක් විමල්ස අමායා දිනිති දිල්නි ඒ දරුමුණු පුරු පරම්පරාවේ හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා එයත්න්ට සැනසීමක් වේවා කියන ප්‍රාර්ථනාවක් මිය ගිය තම සැමියා වන ඩී.එන්. විජේසිංහ මහත්මයාට අම්මා තාත්තා ඇතුළු පරම්පරාගත සියලු ඥාති මිත්‍රාදීන්ට පිම්පෙත් පමුණුවනවා දෙවියන් සහිත ලෝකයට මේ ධර්ම දානමේ පින අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එයත්න්ගේ ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ ධර්ම දානමේ පින් බලයෙන් ඉෂ්ඨ වේවා සිද්ධ වේවා කියලා අපි දෙවියන් සහිත ලෝකයට පිම්පෙත් පමුණුවමු අනුමෝදන් කරමු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයෙන් සැනසීම ලබත්වා උතුම් ධර්මාවබෝධයෙන් කොට හැම සැනසීමක්ම හැම දිනාටම ලැබේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඉරිදා සිටනේ දසපෝ ධර්මානුශාසනාවයි ශ්‍රවණය කළේ ඔබ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි අදත් දම් දෙසුම ඉතා වැදගත් වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළ ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව වඩන්නට හිත එකඟ කරගන්නට බොහෝ දෙනෙක් යොහුසුඩු වෙන්නට ඇති. එය එලෙසින්ම පවත්වා ගන්නට ඔබට ශක්තිය ලැබේවා. ධර්මානුශාසනාවෙන් ඒ සඳහා මඟ පෙන්වීම සිදු කළ පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මාවබෝධයම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වෙන්නට සූදානම් වන මොහොතේ ඔබට නැවතත් අපි අර යොමු කරනවා එළඹෙන ජනවාරි දෙවනදා සෙනසුරාදා සන්ධ්‍යාවේ සවස් 5ට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එකතු වෙන්න net පූජනීය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතින් සිදු කරන ඒ ආශිර්වාදාත්මක පින්කම් මාලාව සවස් 5ට ආරම්භ කරන්නේ ඒ සවස් 5 සිට පසුදා සහ අලුයම දක්වා විවිධාකාරයේ පින්කම් රැසක් නෙල්ලිගල භූමියේ සිට ඔබට සමීප කරවන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් 2021 වර්ෂයේ වෙනුවෙන් ආශිර්වාද පතා සිදු කරන මේ පින්කම ඔබ වෙනුවෙන් සිදු කරන්නා වූ පින්කමක්. අදත් ඉරිදා සිටනේ සසපුව සමගින් සම්බන්ධ වන්නේ ඉරිදා සිටනේ සසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතට එළඹ තිබෙන්නේ මේ ධර්මදේශනා මාලාව ගිය සතියේදී ආරම්භ වුණු සිටනේ සසපුව වැඩසටහන අපි ඔබට සමීප කරවන්නට යෙදුනේ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. ඉතින් අද දවසේදී මෛත්‍රී භාවනාවේ නිරතවන අයට ඒ සඳහා සුදුසු වටපිටාව සකසාගෙන ඒ සඳහා යොමු වෙන්නට වාසනාව උදා වුණා කියලා මා විශ්වාස කරනවා මේ මොහොතේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ මේ පැය පුරාවට ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ මම හිතන්නේ මේ වැඩසටහන නිමා වුණාට පසුව ඒ ප්‍රායෝගිකව අත්හදා බලන්නට නැත්නම් ප්‍රායෝගිකව භවනාවේ නිරත වන්නට උත්සාහ දරાવી ඒ වගේම විශේෂයෙන්ම Tamanට පුළුවන් අවස්ථාවලදී වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ උදෑසනම අවදි වූ සැනින් පාන්දර අවදි වෙලා මේ සඳහා යොමු වෙනවා නම් වඩාත් වැදගත් වේවි කියලා උන්වහන්සේ සිහිපත් කළා. මම හිතන අපේ ශ්‍රාවකයන් මෙවැනි උතුම් අවස්ථාවන් තමනි ජීවිතයට ලැබෙන තුරු බලාගෙන සිටින්නේ සඳහා මඟ පෙන්වීම ලබා දෙන තුරු බොහොම කැමැත්තෙන් සිටින්නේ. ඒ නිසා මේ මඟ පෙන්වීම ඉරිදා සිටිනේ තසොක් වෙන ඔබට ලැබුණා. දැන් ඒ සඳහා යොමු වෙන්නට ඔබට හොඳම කාලයයි මේ උදා වෙලා තිබෙන්නේ. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිටිනේ තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අද සාකච්ඡාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මෛත්‍රිය පිළිබඳව මෛත්‍රී භාවනාව පිළිබඳව ඔබ වහන්සේ කළ පැහැදිලි කිරීමත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් එතකොට මෛත්‍රී භාවනාව තුළ අපි අප තුලින් යම් ශක්තියක් ගොඩනගනවායි කියලා මට හිතෙනවා. අප තුල අපට මෛත්‍රිය කිරීම වගේම අන් අයටත් මෛත්‍රිය පැතිරවීම තුල ඒ බව අපට දැනෙනවා හැඟෙනවා. සවනහස එතකොට මෛත්‍රී භාවනාව කියන්නේ විශ්වයට මුදා හරින්න පුළුවන් ශක්තියක්ද කියන කාරණයක්. අපි අහලා තියෙනවා දැන් අනගාരിക ධර්මපාලතුමා තමාට එරෙහිව එන කෙනෙකුගේ රූපයක් තබාගෙන මෛත්‍රිය වැඩුවාය කියන කාරණාවක්. මම මෙයත් පදනම් කරගෙනම වහන්සේගෙන් දැනගන්නට කැමති මෛත්‍රී භාවනාව කියන්නේ විශ්වයට යම් ශක්තියක් මුදාහරින යම් ගුණයක් මුදාහරින අවස්ථාවක් බවට පත් වෙනවාද කියන කාරණේ පැහැදිලි කරමින් සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙසට බොහොම ගෞරවයෙන් වහන්සේට ආරාධනා කරනවා අද දවසේ සිග්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් වරුණ ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සාදු වරුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තරම් ශක්තියක් මේ විශ්වයේ වෙන ඇත්තේ නැහැ වරුණ ඇහුවානේ දැන් මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමෙන් යම් ශක්තියක් විශ්වයට මුදා හරිනවද කියලා. එහෙමයි. අපි ඒක වරුණ මෙහෙමයි කතා කරන්නට ඕනේ. දැන් ඔය විශ්වයට ශක්තියෙන් මුදා හැරීම වගේ ඒ කතා අපේ ධර්මයට අදාළ වෙන්නේ නැහැ. වරුණ අහන්නේ නැත්තේ මෙහෙම දෙයක්. මේ උත්තරම භාවනාව තුළින් අපි සත්ව වර්ගයාට ලබා දෙන යම් ශාන්තියක් තියෙනවද? ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ නෝ යහුවේ. එතෙන්දී මට පුළුවන් එක උදාහරණ කතාවක් කියන කෙටියෙන් වරුණ මම ඒක වැඩසටහනකදී සිහිපත් කරන්න ඇති. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ බුද්ධ ශාසනය හොඳට මෛත්‍රී වඩපු ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්තරා ආරණ්‍යයකට ගිහිල්ලා භාවනා කරලා උන්වහන්සේට මෛත්‍රී ධ්‍යාන තියෙනවා වරුණ. ඒ මෛත්‍රී ධ්‍යාන වලට නිතරම සමවදිනවා. ඉතින් මේ උන්වහන්සේගේ මෛත්‍රී ධ්‍යාන බලය නිසා, මේ මෛත්‍රී සිතේ බලය නිසා, ඒ ආරණ්‍ය සේනාසනේ ඒ වනාන්තරයේ සෑහෙන වටපිටාවක ඉන්න ත්‍රිසංගත සතුන් පවා ඔවුනොන් හඬු කරගන්නේ නැහැ. ඔවුනොන්ට ගොදුරු වෙන්නේ නැහැ. ඊළඟට ඒ ප්‍රදේශයේ ඉන්න අමනුෂ්‍ය පවා බොහොම සමගියෙන් ඉන්න. ওই අමනුෂ්‍යයන් අතරත් නොයෙක් විදිහේ චණ්ඩු සරුවල් සිද්ධ වෙනවනේ. එතකොට ඒ ස්වාමින් වහන්සේ ඒ ආරණ්‍ය සේනාසනේ ඉඳලා එයින් පිට වෙලා පිටතට වඩින්න හදනකොට එක්තරා දෙවි කෙනෙක් හඬනවා. ඉතින් අහනවා ඇයි ඔබ අඬන්නේ? ඔබ වහන්සේ මෙහෙන් වඩින හින්දා. මා මෙහි සිටීමෙන් නුඹලාට ලැබෙන ඵලයකම අන්නේ වෙලාවේ තමයි අර දෙවි කෙනා කියන්නේ ඔබ වහන්සේ මේ ආරණ්‍යයට වෙලා ඉන්නකොට ඔබ වහන්සේගේ මෛත්‍රී භාවනා බලය නිසා මේ අමනුෂ්‍යව පවා බොහොම සමගියෙන් ඉන්නවා. ආන්න බලන්න වරුනේ. එතකොට මේ යම් කෙනෙක් මෙත්සිත වඩනවා නම් යම් ගෙදරක යමෙක් මෙත්සිත වඩන අපි හිතමුකෝ අම්මා තාත්තා මෙත්සිත වඩනවා කියලා ඒ දරුවන්ට පවා කොච්චර දඩබ්බර දරුවෙක් හිටියත් එයාව මෙල්ල කරන්න පුළුවන් ඒ බලයෙන් මේක මහ පුදුමාකාර සතියක් එනිසා යම් ගමක යම් රටක යම් පිරිසක් බහුල වශයෙන් මෛත්‍රී වඩනවා නම් සෑහෙන විපත් කරදර සත්‍ය සත්‍ය වශයෙන්ම අඩු වෙනවා. මම හිතන්නේ පුද්ගලිකව වරුණ මේ අප රටට අප ලෝකයට මේ තියෙන මේ විනාශයට හේතුව තමයි මිනිසුන්ගේ සිත්වල වෛරය අධිකයි. තරහා සිතුවිලි අධිකයි. ඊර්ෂ්‍යා සහගත සිතුවිලි අධිකයි. ඉතින් මේ ඊර්ෂ්‍යාව, මසරුකම, වෛරය මේවා පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්වලනේ. ද්වේෂ මූල සිත් බහුල වෙන්න වෙන්න මිනිසුන්ගේ සතුට සැපය නැති වෙලා යනවා. එතකොට ඒවට විපාක හැටියට විශේෂයෙන් මේ කරජ කය රත්වන විදිහේ ආබාධ විශේෂයෙන් ගත්තොතින් ඔය උෂ්ණාධික ආබාධ මේවා වැළඳෙනවා. දේශේ බහුල වෙන්න බහුල වෙන්න ශරීරයේ තේජෝ ධාතුව බහුල වෙනවා වරුණ. තේජෝ ධාතුව බහුල වෙන්න බහුල වෙන්න නොඑක් විදිහේ විසම රෝග ඇති වෙනවා. ඔය තේජෝ ධාතුව අසමතුලිත වෙච්ච ගමන් විසම රෝග ඇති වෙනවා. ඉතින් මේක තමයි ධර්මානුකූලව විවරණය. ඉතින් අපි හැමදෙනාම මේ ප්‍රශ්නේදී වරුණ මේ මෛත්‍රී භාවනාව කියන මේ උත්තම පුහුණුවේ යෙදුණොත් Tamanට පුද්ගලිකව අසීමිත ශාන්තියක් ඇති වෙනවා. රෝග පීඩා දහස් ගණනකට ඒක උත්තරයක්. මේ ශරීරයේ හැදිලා තියෙන සහ හැදෙන්නට තියෙන රෝග දහස් ගණනකට පිළිතුරක් මේක ඖෂධයක්. සැබවින්ම මෙච්චරයි කරන්න තියෙන්නේ නිරෝගී වෙන්න කැමති නම්. හොඳට උදෑසන අවදි වෙලා හොඳට මෙත් වඩන්න මෛත්‍රී කරන්න මා ඔබට කියා දුන්න ආකාරයෙන් හොඳට මෛත්‍රී වඩන්න. හදවතින් මේ දේ කරන්න. කිසිවෙකුත් පිළිබඳව පටිඝ චේතනාවක් ඇති කරගන්න එපා. පළමු කොට Tamanට මහා පාඩුවක් කරගන්න. ඒ වගේම වරුණ මෙහි ආනිසංස ගැන කතා කරද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උදෑසන කාලේ, දවල් කාලේ, හවස් කාලේ මේ දවසේ තුන් වරුවක් බත් හැලි ගාණක් දන් දෙනවට වඩා මලක් සෙඹින මොහොතක මෙත්සිත වැඩිම මහා ආනිසංසයි කියලා. ඊට වඩා ආනිසංසයි කියලා. ඉතින් මෙන්න මේ ශක්තියෙන් තමයි වරුණ Tamanටත් අන්තයටත් යහපත කරන්නේ. මෛත්‍රිය පතුරවනවා කියලා කියන්නේ ඒකාන්දි සම්පහිත්වා විහෙරත්. මෛත්‍රී සිතින් එක් දිශාවක් පතුරවා වාසය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ වරුණ. තථා ද්විතියන් තථා තතියන් තථා චතුත්ථින්. ඒ කියන්නේ එක් දිශාවක ඉන සියලු සත්වයන්ට මේ මිත්‍යිත පතුරනවා. ඒ කියන්නේ පතුරනවා කියන එක අදහස් කරන්නේ අර මම දේශනාවෙත් කිව්වා වගේ මට ලැබුණ ශාන්තිය අහෝ මේ සත්ව ප්‍රජාවටම ලැබේවා. එහෙම ලැබේවා කියන්න කලින් තමන්ගේ හිත නිරෝගී කරගෙන ඉන්න එපාය. ඒ උදෙසා තමයි මම නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, සුවසේ ජීවත් වෙමි. මම වෛරක්කාරයෙක් වෙන්නේ නැහැ කාගේවත්. මම සතුරෙක් වෙන්නේ නැහැ කාගේවත්. මට ලෝකයයි කොහොම හිතුවත් කම නැහැ. මම හැබැයි කාටවත් වෛරක්කාරයෙක් වෙන්නේ නැහැ. මේක හදවත ඇතුළේ පවත්වන ප්‍රාර්ථනාවක් වරුණ. පොදු වචනයෙන් මූණට hina වෙලා ඇතුළෙන් හදවත ද්වේෂයෙන් කුණු කරගෙන රත් කරගෙන ඉන්න එකක් නෙවෙයි. නිහඬ වෙලා දැහැසත් පියාගෙන මේ පුද්ගලයා මෙහෙම හිතන්නේ. ඒතර මේ පුද්ගලයාගෙන් වරුණ එළියට ගියාට පස්සේ කාටවත් නපුරු වචනයක් කියවෙන්න බෑ. මොකද ඇතුළතින්ම මෙයා නිවිලන එළියට යන්නේ. ඒ වගේ මේ පුද්ගලයා පිරිසක් අතරට ගියා කියලා මෙයාගේ හැසිරීමකින්වත් වචනයකින්වත් තව කාටවත් කරදරයක් වෙන්නේ හේතුව තමයි මෙයා අභ්‍යන්තරයෙන්ම නිවල තමයි එළියට යන්නේ. සනන්ස එතකොට සනන්ස දැන් අපි කරන මෛත්‍රිය තුල අන්‍යයට දැන් අපි දැන් අර මම උදාහරණයට ගත්ත අනගාരിക ධර්මපාලතුමා පින්තූරයක් තබාගෙන ඒ පින්තූරේ දිහා බලාගෙන ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරුවායි කියන කාරණේ ප්‍රකටයිනේ. මම උදාහරණයක් විදිහට වහන්සේගෙන් අහන්නේ දැන්. එතකොට අපි යම් කෙනෙක් අරමුණු කරලා මෛත්‍රිය වඩනකොට ඒ සිතෙත් යම් ආකාරයේ මේ මෛත්‍රියට හැරීමේ ලක්ෂණ මතුවෙනවාද? ඔහු තුලත් යම් ගුණධර්මයන් මතුවෙනවාද? ඒ තුල ඔහු යම් ද්වේෂයකින් වෛරයකින් ඉන්නවනම් ඒ වෙනස් ස්වභාවයකටපත් වෙන්නට හේතුවක් වෙනවාද? බොහොම හොඳයි වරුණේ ප්‍රශ්නේ අහපු එක. භාගවත් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ස්වාමීනි මේ අසවල් ලිච්ඡවි පුත්‍රයා තථාගත ශාසනය පහදවා ගත්තොත් නම් ඒක එතුමාට කරන මහා ලාභයක් සහ ලිච්ඡවීන්ට කරන මහා ලාභයක්. ස්වාමීනි නමුත් මෙයා තාම තථාගතයන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගෙන නෙමෙයි ඉන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාारण ආනන්ද මටිත්තරයක අමාරු කාර්යයක් නෙමෙයි මට පුළුවන් මොහොතකින්ම ඔහු තථාගත සහසනිය පහදවන්න කියලා භාග්‍යතුන් වහන්සේ සුවඳ කොටියට ගිහලා ඔහු අරමුණු කරගෙන තුන් ලෝකකට පතුරවන මෛත්‍රියේ මෙයාට පතුරවන මෙයා අරමුණු කරගෙන මෙයා එනවා වරුණ මේ විහාරයට හරියට අර වැස්සි ළඟට එන පැටියෙක් වැස්සි හොයාගෙන එනවනේ කිරිබොන්න ඕමනා වුණාට පස්සේ අලුත බිහි කරපු පැටියෙක් කොහමද මව ළඟට එන්නේ අම්මා හොයාගෙන එන සෙනෙහසින් භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩි ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩි ඉන්නේ කියලා මෙයා දුවගෙන එනවා ඒ කියන්නේ මේ මෛත්‍රිය මේ පුද්ගලයා අරමුණු කරගෙන කරාට පස්සේ එච්චර වෙනසක් ඇති වුණා ආයේ හිතේ. ඉතින් ඒ නිසා ආය අනගාരിക ධර්මපාලතුමාත් මේ ධර්මයේ දන්න කෙනෙක්නේ. එතුමා මහා බෝසත්වරයෙක්නේ. එතුමා දන්නවා මේ කොහොමද මේකට උත්තරයක් හොයාගන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි යම් පුද්ගලයෙක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනකොට වරුණ බොහෝ දුරට තමන්ගේ හිතේ අවංකව නම් මේ දේ සිද්ධ වෙන්නේ පුද්ගලයා සෑහෙන මට්ටමකට වෙනස් වෙනවා. එයා ද්වේෂයෙන් ඉන්න කෙනෙක් වුණත් එයාගේ ද්වේෂය සමනය වෙනවා අඩු වෙනවා. එයාත් ක්‍රමානුකූලව මෛත්‍රී සිත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මේක හරි ආශ්චර්යමත්. ඒකට බලපාන්නේ මෛත්‍රී කරන කෙනාගේ මේ මෛත්‍රී භාවනාව කොච්චර දුරට වැඩිලාද කියන කාරණේ. මෛත්‍රී ධානයක් වගේ තියෙන කෙනෙකුට වරුණ මේක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. ඕනම වෛරක්කාරයෙක් වෙඬරු පිටක් වගේ උණු වෙන හදවතක් ඇති කෙනෙක් කරන්න පුළුවන්. මේක හරි ආශ්චර්යමත් භාවනාවක්. ගෙවල් වල ප්‍රශ්න ඇති කරගෙන පීඩා විඳ විඳ ඕනෝන් දිහා මේ මූණ සවුත් කරගෙන බල බල වෛරයෙන් ඉන්නවට වඩා මෙන්න මේ පුහුණුව ගත්තොත් ඒ නිවස නිකන් දිව්‍ය මාලිගාවක් වගේ වෙයි වරුණ. ඒ කියන්නේ මේ මෛත්‍රිය කියන්නේ මේ මිනිසුන්ට අවශ්‍යම දෙයක්. හැබැයි මේ මෛත්‍රිය තමයි නැති කළම දාන්නේ මේ ජන සමාජයෙන්. වරුණ හොඳට පරිසං වෙන්නට ඕනි මෛත්‍රිය තියෙනවා නම් ජීවත් වෙන්න හරි පහසුයි. මෙච්චර අවශ්‍යතා ගොඩක් මෙච්චර පීඩා ගොඩක් මෙච්චර මානසික දාහ කර ගතියක් එන්නේ නැහැ. හරි ලේසි ජීවත් වෙන්න. මෛත්‍රිය වැඩනකොට ඊර්ෂ්‍යාවයි මසුරුකමයි නැති වෙනවා. ඒ දෙක නැති වෙනකොටම එයාගේ හදවතට මහා පුණ්‍ය උල්පත් ගලාගෙන යනවා වරුණ මේ මෛත්‍රී වඩන කෙනාට එදිනෙදා ඵල දෙනවා මේ විපාක. උදේ පාන්දර ටිකක් මෛත්‍රී වඩලා දවස පටන් ගන්න අනිවාර්යෙන් ඒ දවසේ පුදුම ප්‍රීතියකින් එයාට ඒ ප්‍රීතියට හේතුව සමහරට Tamanට නොතේරෙන්න පුළුවන්. නමුත් එයා ප්‍රීතියෙන් පිරී ගිය සතුටින් පිරී ගිය හදවතකින් ජීවත් වෙනවා. අරුණ සතුටනේ අපි හැමදෙනාගේම බලාපොරොත්තුව. සතුට වෙනුවෙන් මිනිසු කරන තාක් වැරදි දේවල් පවා කරන්නේ. ඒ දේවල් කරලා ඒගොල්ලන්ට බලාපොරොත්තු වෙන සතුට නෙමෙයි බලාපොරොත්තු නොව මහ දුකක් න්‍යාවසානේ ඇති වෙන්නේ. ඉතින් මේ ක්‍රම වේදයෙන් මේ උතුම් මෛත්‍රී භාවනාවෙන් සතුටක් ඇති වෙනවා. ඒ සතුට එකපාරට නැති වෙලා යන්නේ නැහැ. මෛත්‍රී වඩන්න වඩන්න මේ සතුට උතුරනවා. හැම දිනාම Tamanට අවනත වෙනවා වරුණ. ඕනම තරාතිරම කෙනෙකුට මේ මෛත්‍රී තරම් වෙන ඇත්තටම අර කියන්නේ දෙවියන් සහිත ලෝකේ වශී කරගන්න පුළුවන්. මේ මෛත්‍රී භාවනාවෙන් Taman වෙත. ඒක ධර්මානුකූලයි. ඒකෙන් සරණංශ මෛත්‍රී භාවනාවේ සැබෑ අවශ්‍යතාවය කුමක්ද? ධර්මාවබෝධයද නැත ලෞකික පැත්තේ අපේ ජීවිතයේ යම් යම් ආකාරයේ තිබෙන ගුණ ධර්මයන් යටපත් කර ගැනීමද? එහෙම නැත්නම් ලෝකෝත්තර ස්වභාවය පසුපස යන්නට නැත ඒ සඳහා යොමු වෙන්නට මේ අවස්ථාවක් කර ගැනීමද සැබෑ අවශ්‍යතාවය කුමක්ද මෛත්‍රී භාවනාවේ අපි නිරත වීමේ? වරුණ මෛත්‍රී භාවනාව කියන්නේ ලෞකික භූමියත් ලෝකෝත්තර භූමියත් සෑම සැනසීමක්ම උදා කර දෙන භාවනාවක්. කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. ශාන්තිය තමයි පරම තපස කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ශාන්තිය කියන්නේ කොමක්ද? ඉවසීම. ඉවසීම කියන්නේ කොමක්ද? මෛත්‍රිය. ඒ මෛත්‍රියෙන් යුක්ත කෙනා පරම ශාන්ත නිවන වෙත ගමන් කරනවා. ඒක එහෙමමයි. මෙත්තා විහාරී යෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං යෝගක් එහෙමං අනුත්තරං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෛත්‍රී භාවනාවෙන් ඉන්න භික්ෂුව මේ බුද්ධ ශාසනය තුල යෝගක්ෂේමය නම් වූ ශාන්ත නිවන වෙත ගමන් කරනවා. මෛත්‍රියෙන් කරන්නේ ප්‍රබල අකුසල මූලයක් මුලින් උපුටා දැමීම. කුමක්ද? ද්වේෂය කියන අකුසල මූලයේ මුලින් උපුටා දැමීම. එතකොට ද්වේෂය කියන අකුසල මූලයේ මුලින් උපුටා දමන කෙනාට ද්වේෂයෙන් තොර කුසල් සිතින් වාසය කරන්නට ද්වේෂයේ ද්වේෂයක් කෑවිලාවක් නැති කුසල් පිට පරම්පරාවකින් වාසය කිරීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ කුසල් පිට පරම්පරාව තුළ එයාට ප්‍රීති පස්සද්ධි වගේ කුසල ධර්මතා මතුවලා එනවා. ඉන් අනතුරු එයාට විදර්ශනාවට හොඳ භූමියක් සකස් වෙනවා. මේ මෛත්‍රියෙන් නීවරණ ධර්මයෝ සංසිඳවලා විදර්ශනාව සඳහා සිත සුදුසු තැනකට නංවා තබනවා. ආන් ඊට පස්සේ විදර්ශනා කරපු ගමන් පෙරපින් තිබුණොත් එයා මඟ ඵලලාභියෙක් වෙනවා. ඉතින් එනිසා මෛත්‍රී භාවනාව වර්ණ ලෞකික ආනිසංස 11ක් තියෙනවනේ. සුවසේ නිදා ගන්න පුළුවන්, සුවසේ අවදි වෙන්න පුළුවන්. බලන්න ඒ දෙක විතරක් ගත්තොත් මිනිස්සෙකුට නිදා ගන්න පුංචි වෙලාවේ සුවසේ නිින්දක් ලැබෙනවා නම් කොච්චර හොඳයිද? ඒ වගේම සුවසේ පිබිදෙන්න ලැබෙනවා නම් කොච්චර හොඳයිද? දැන් නපුරු හීන පේන මිනිස්සු දවස් ගාණක් හීන වලට බය වෙන අවස්ථා තියෙනවා මම මෙහෙම නපුරු හීනයක් දැක්කා කියලා. සමහර අද හීනයක් දැක්කොත් රාත්‍රියේ කාලේ හෙට දවසේම ඉන්නේ බයෙන්. බස් එකකට නැග්ගත් බයයි, පාරකට ගියත් බයයි. ඒ දැකලා තියෙන මහා නපුරු හීනයක් එක්කොල්ලේ ගොඩක් දකිනවා. එහෙම නැත්නම් ආයුධයක් අරගෙන Tamanට අනින්න කොටන්න එනවා දකිනවා. එහෙම නැත්නම් මහා පර්වතයක් පල්ලට තලු කරනවා දකිනවා. එහෙම නැත්නම් කවුරු හරි බෙල්ල මිරිකනවා දකිනවා. මේ මිනිස්සු දකින දේවල් වරුණ. එතකොට මේ එයාට සුව නින්දක් නැහැ. සුව නින්දක් නැහැ. අවදි වුණත් අර නින්දෙන් වැඩක් නැහැ. හේතුව තමයි මහා නපුරු අත්දැකීමත් එක්ක මේ අවදි වෙන්නේ. සමහර අවදි වෙච්ච ගමන්ම ලේ රත් වෙලා. අවදි වෙන්නට ඕනේ සීතල සිතකින් සීතල ගතකින්. නමුත් රත් වෙලා අවදි වෙන්නේ අද මොනවා වෙයිද? ඉතින් මෙහෙම අවිනිශ්චිත භාවයකට පත් වෙන්න ඕනේද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ? එනිසා මේ මෛත්‍රිය වඩන්න. Tamanටත් හොඳයි, අනුන්ටත් හොඳයි. මේ ගහ කුලට පවා හොඳයි වරුණ. මෛත්‍රිය කියන්නේ ඒ තරමින් මහ පුදුමාකාර අනුහසක් ඇති වාජීකරණයක්, බෙහෙතක්, ඖෂධයක්. මෛත්‍රී බලය නිසා මෙලොවට ආනිසංස ලැබෙනවා වගේම අමාශාන්ත නිවනටත් ඒක මාර්ගයක් වෙනවා. හොඳයි මම හිතන අපි ශ්‍රාවකයන්ට මේ මේ භාවනාවේ තිබෙන වටිනාකම සමහරව උත්සාහ දරනවා එසැනින් අත්හරිනවා ආපහු උත්සාහ දරනවා සමහරව අනවශ්‍ය වේලාවෙදී උත්සාහ දරනවා. ඉතින් මේ දේවල් එක්ක භාවනාව පිළිබඳව මෛත්‍රී භාවනාව පිළිබඳව යම් අවබෝධයක් ඇති වේ සඳහා යොමු වීමේ වටිනාකම පිළිබඳව මනසේ හැඟෙනවා දැනෙනවා ඇති මේ වැඩසටහන මේ වැඩසටහන් ශ්‍රවණය කරනකොට සානන්තර ඔබ වහන්සේ මේ සිහිපත් කරපු නිසා මට නිකම් හිතුණා මේ මේ අවස්ථාවේම පොඩ්ඩක් කතා කරලා ගියොත් ඔබ වහන්සේගේ අනුශාසනාව ලැබලා ගියොත් හොඳයි කියලා සිහින කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මාතෘකාවෙන් පරිබාහිරයි නමුත් සිහින කියන්නේ ස්වාමීන් වහන්සේ හිතේ මොන වගේ ස්වභාවයක්ද සිහින දකින්නවා කියලා අපි සමහරව කියනින් බය වෙනවා තව සමහර අය සමන්ට අපි පිබිදෙන සිහින දකිනවා බොහොම හැඟීම් ඇති වෙන සිහින දකිනවා මෙහෙම විවිධාකාරයෙන් හීන දකිනවනේ හීන කියන්නේ ධර්මයට අනුකූලව මොන වගේ තත්වයක්ද ස්වාමින් වහන්සේ නින්ද කියලා කියන්නේ වරුණ භවාංග සිත් එක දිගට පහළ වීම. එතකොට මේ භවාංග සිත් අතරට කුසල් හෝ අකුසල් සිත් පහළ වෙනවා. අන්නේ අවස්ථාව තමයි ඔය සිහින කියලා කියන්නේ. එතකොට සිහින දකින ක්‍රමවේද කිහිපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි දේවතෝප සංහාර, අනුභූත පුබ්බාරම්මන, ඊළඟට දැන් සීනයක් වෙනෙද්දී ධාතු ක්ෂෝභ ඒ කියන්නේ ධාතු කිපීමෙන් සීන පේනවා ශරීරයේ වාපිච්චෙන් කිපෙනකොට සීන පේනවා. ඊළඟට දේවතෝප සංහාර කියන්නේ අමනුෂ්‍යයන් විසින් එක එක දේවල් පෙනෙන්න සලස් වෙනවා. අනුභූත పూర్ව නිමිති. ඒ කියන්නේ තමා විසින් කලින් ගන්නාලද නිමිති අනුසාරයෙන් සීන පේන්නක් පුළුවන්. දැන් තමන් කාය කරි කතා කරගෙන හිටිය යම් අරමුණක් බහුල කළා නම් හිතේ ඊට අනුරූපීව ඒ නින්දෙදිත් ඒ වගේ දේවල් පේන්න පුළුවන්. ওই විදිහට ක්‍රම කිහිපයක් තියෙනවා සීන පේන. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේට බුද්ධ රාජ්‍යයට පත්වන කලින් දවසේ සීන පෙනුනේ. ඒක මහා සුපින සූත්‍රයේ සඳහන් වෙන්නේ. සීන පහක් පේනවනේ. ඒතර ඒ වගේ සීන ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒවා ධර්ම නියාමයක් අනුව පේන සිහින. අර ධාතු ක්ෂෝභ වශයෙන් සිද්ධ වන සිහින, ඒ කියන්නේ ධාතු කිපීමෙන් පෙනෙන සිහින සැබෑ වෙන්නේ නෑ වරුණ. ඒ වගේම අර දේවතෝප සංහාර වශයෙන් ඇතැම් සිහින සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. මොකද ඔය සමහර අමනුෂ්‍ය කොට්ටාසෙ ඉන්නවා. ඒ අය මිනිසුන්ව මුලාවට පතරන එක එක දේවල් පෙන්වනවා. සමහර පින් දහම් රැස් කරන ධර්මයේ හැසිරෙන අයට ඒ වගේ සිහින පේනවා වරුණ. ආන්නේ සිහින බොහෝ දුරට මල් පහල ගැන්වෙනවා. දැන් හිතන්නකෝ වරුණ සමහර සිහින තියෙනවා ඒ සිහිනයෙන් යාට පේන්නේ චෛත්‍ය වන්දනා කරන හැටි ඊළඟට මහා සංඝරත්නයට දන්පැන් පූජා කරන හැටි ඉතින් ඒ වගේ දෙයක් දකිනවා කියන්නේ යාට ඒකට ප්‍රවෘත්ති විපාකයක්ත් ලැබෙනවා අනාගතේ එහෙම ඒ කියන්නේ කුසල් සිතක් වැඩෙන්නේ මේ වෙලාවේ ඒ වෙලාවෙත් කුසල් සිතක් වැඩෙන්නේ මේ හිත මෛත්‍රී භාවනාවේ යොදනකොට හිත කර්මන්නේ වෙනවා වරුණ ඒ කියන්නේ තීන මිද්දේ බැහැර වෙනවා ව්‍යාපාදේ බැහැර වෙනවා ඊළඟට උද්ධච්ච කුක්කුච්චේ බැහැර වෙනවා මේ නීවරණ ටික බැහැර වුණාම හිත බොහෝම කර්මන්නේ ඒ කියන්නේ යෝගක්ෂමයි ඒ කියන්නේ භාවනාවට නැත්තම් හිතේ වැඩිවීමට ප්‍රඥාව පහළ වෙන සුදුසු තෝතැන්නක් වෙනවා. ආන්නේ අවස්ථාවේම බලවත් නිින්දක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔය වැටිච්ච තැන ගොරෝ ගොරෝ නිදා ගන්න උවමනා වෙන්නේ නැහැ මේ භාවනාව හොඳට වඩපු කෙනෙකුට. පැය 3-4ක් නිදාගත්තාම පැය 24ට හොඳට ඕම කොච්චර ඇඟ මහන්සි වෙලා තිබුණා. දැන් අර වෛද්‍යවරු කියනවා කෙනෙකුට පැය 7ක 8ක නිින්දක් අවශ්‍යයි. එහෙම අවශ්‍ය නැහැ මානසික ඒකාග්‍රතාවය මේ ඇසුරේ ගොඩනගාගෙන භාවනාවේදී යොමු වෙලා ඉන්න කෙනෙකුගේ ඒ යම් ආකාරයකට Tamanගේ සිතෙන් නැගින්නා වූ ප්‍රබෝධයත් එක්ක බොහොම සුවසේ ඉන්න පුළුවන් කියලා ඔබ වහන්සේ සිහිපත් කරන්නේ. වරුණ මම නෙමෙයි සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට කවදාවත් පැය 7ට නිදාගන්න කියලා දේශනා කරේ නැහෙනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ රාත්‍රියේ මධ්‍යම යාමේ පැය 4කට සීමා වෙනවා. සතෝ සම්පජානකාරීව සිහි ඇතිව නුවණැතිව සිංහ සෙයියන් කප්පේති. නිදාගන්න කිව්වේ නැහැ. සිංහ සෙයියන් කප්පේති. සිංහෙක් වගේ විවේක ගන්න කිව්වා. වරුණන් නිින්ද අවශ්‍ය වෙන්නේ කෙලස් බහුල වෙන්න බහුල වෙන්න නිින්ද අවශ්‍ය වෙනවා. එනිසා මේ කෙලස් බහුල ලෝකේ වෛද්‍යවරු කියන කාරණේට ඒ අත්තන්ට වෙන දෙන්න බෙහෙතක් නැහැ නේකට. ඒ ඇත්තෝ කියන්නේ නිදා ගන්න කියලා. නිින්ද නිින්ද එන්නේ නැත්නම් තව මොන හරි දේවල් ටිකකුත් දෙනවා ඖෂධ ටිකක් මේ ටිකක් බිල නිදා ගන්න කියලා. එහෙමයි. ඒක තමයි ඇත්තන්ට කරන්න තියෙන. ඇත්තන්ගේ වරදක් නෙමෙයි ඒක. ඔව් එයාලා දන්න ප්‍රමාණය. එයාලා දන්න ප්‍රමාණය. එයාලට දොස් කියලා වැඩක් නැහැ. ඇත්තෝ කියනවා පැය හත අටක් නිදා ගන්න කියලා. ඉතින් මේ දහම පුරුදු කරපු කෙනෙකුට නිින්ද කියන එකත් වරුණ කරදරයක් ඇටියට දැනෙන්නේ. ඒ තීන මිද්ද අකුසලයක්. ඒ නිසා නින්දක් අවශ්‍ය නැහැ. මනස බොහෝම අවදිමත්. බොහෝම ශස්ත්‍රීයකයි. බොහෝම නිවිලා. ඒ ප්‍රණීත චිත්ත පරම්පරාවෙන් යාට පහල කරන රූප කලාප නිසා මුළු කයේ තේට්ටුව, දාහය, පීඩාව මේ ඔක්කොම නැති වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. රහතන් වහන්සේලා හිටියා ඉතිහාසයේ ජීවිතයේට බ්‍රහත් වෙච්ච මොහොතේ පටන් ජීවිතයට ඇඳක පිට තිබෙන්නේ නැහැ. ඒක මේ පීඩාකාරීව මේ මේ දරා ගැනීම මේ දුතාංගයක් පුරනවා වගේ පුරප එකක් නෙවෙයි. නින්ද අවශ්‍ය නැහැ. ඒ උතුම කරන්නේ විවේකී වෙලාවට පරයන්ක බැඳගත් අදහස පියාගත සමාපත්තියෙන් සමවදිනවා. ඒක වරුණ ධ්‍යාන ක්‍රීඩාවක් කියලා කියන්නේ. ධ්‍යාන කීලං කීලයමානෝ විහෙරති කියලා කියන්නේ. ධ්‍යාන ක්‍රීඩාවේ යෙදමින් වාසය කරනවා කියලා. ක්‍රීඩා කියලා තියෙන ලෝකේ. එහෙමයි. විවිධ සෙල්ලම් තියෙනවනේ මේ උත්තම භාවනාව කියන්නේ සැබවින්ම චරක ප්‍රනීත ක්‍රීඩාවක් ඒක දැස පියාගෙන නිහඬ නිසල සිතකින් ලෝකේ කාටවත් කරදරයක් නැතිව කාමයන් ගෑවිලාවක් නැති අති ප්‍රනීත සෝයක්. ඉතින් මේ සෝය මිනිසු දන්නව නම් වරුණ මේ භාවනාවෙන් කවුරුවත් අයින් වෙන්නේ නැහැ. මිනිසු දන්නේ නැතිකමමයි හේතුව. ඉතින් නොදන්නා මිනිසුන්ට දොස් කියලා වැඩක් නැහැ නේ කියලා දෙනවා මිසක්. නොදන්න නිසා මේ සුවය කොහොමාරි හදවත් වලට කා වැද්දුවොත් මම හිතන්නේ වික්ෂෝන් වහන්සේලා හැටියට අපේ යුග මෙහෙවර සිද්ධ කළා වෙනවා. එනිසා මේ මේ රසය කාවත් දන්න බෑ හැබැයි කියන දේ අහලා ඒ විදිහට කරන්න නැත්තම්. ඒ කියන්නේ අසන අය මේක අහලා බුදු ශ්‍රවණයක් විතරයි අනේ බොහොම හොඳයි මේ ධර්ම සාකච්ඡාව. බොහොම හොඳයි මේ බණ ටික කියලා එතනින් නැවැත්වුවොත් පරු නරසුවේ ලැබෙන්නේ නැහැ. එනිසා කොහොම හරි වෙලාවක් අදාගෙන මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. අවශ්‍යයෙන්ම කරන්න මොනවා තිබුණත් වරුණ රැකිරක්ෂාවලින් නිමාඩු අරගෙන කරන්න වටිනවා මේක. දැන් අපි විවිධ ගමන් යන්න, සවාරි යන්න නිමාඩු දාගන්නේ. මෙන්න මේ වැඩේටයි නිමාඩු ගන්න ඕනි. මේ දේ විවේකීව පුහුණු කරගත්තට පස් වයසට යන්න යන්න මේකේ ප්‍රයෝගීතාව වැඩි වරුණ. වයසට යන්න යන්න මේකේ අනුහස වැඩි. ඇයි දැන් වයසට යන්න යන්න අනිත් දේවල් ප්‍රයෝගීතාව එන්නෙන් අඩු වෙනවනේ. කන කැමටි කී රසේවත් දැනෙන්නේ නැහනේ. වයසට ගිහිල්ලා බලන හැම රැලි වැටුනහම ඇස් ටික ගිලුනහම කොච්චර ලස්සන ඇඳුමක් ඇඳලා තායි ලස්සනට පේනවානේ. ස්වාමිනාස මට ඔතනදීම පහදලා දෙන්න ස්වාමිනාස දැන් ඔය මෛත්‍රී භාවනාව වේවා යම් භාවනාවක් වෙනුවෙන් සමහර වයස යනකම් බලාගෙන ඉඳ ඔබ වහන්සේ කිව්වා වගේ වයසට යන්න යන්න මෙහි වටිනාකම වැඩි වෙයි කියලා කියනවා ඔබ වහන්සේ ඉපත් කරන සමහරු යම් වයස් මට්ටම ඉහළට යනකම් නැත්නම් වයෝවෘද්ධ වෙනකම් ඉන්නෝ භාවනාවක් කරන්න. එතකන් භාවනාව නිකන් අයෝග්‍යයි වගේ වැඩක් නැහැ වගේ ජව සම්පන්න තරුණ ජීවිතයකට භාවනාවෙන් ඇති වැඩක් නැහැ වගේ කියලා අර්ථයක් තමයි එතකොට අපිට හැඟෙන්නේ. සැබවින් ස්වාමීන් වහන්සේ වයෝ වෘද්ධ කෙනෙකුට භාවනාව අවශ්‍ය වූවත් එය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු තිබෙනවාද සහ තරුණ පිරිසට භාවනාවේ යෙදීමෙන් වයසට ගියාම මේ සඳහා තියෙන ප්‍රයෝගීතාවය කෙසේද? වරුණ ඒක මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. දැන් අපි වස්ත්‍රයක් කිලුට වෙන්න දාලා තියෙනවා. අවුරුදු 5ක් කිලුට වෙච්ච වස්ත්‍රයට වඩා අවුරුදු 10ක් කිලුට වෙච්ච වස්ත්‍රය පිරිසුදු කරන්න අමාරුද ලේසිද? අමාරුයිනේ. එතකොට යම් වස්ත්‍රයක් අවුරුදු 20ක්ම කිලුට වුණොත් ගොඩාක් අමාරුයි පිරිසුදු කරන්න. ඉතින් අන්න ඒ වගේ දැන් මේ හිත ධර්මයේ පුරුදු නොකර වයසට ගියොත් එහෙම නොඑක් විදිහට ඒ හිත අපිරිසුදු වෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ විවිධ කාම කර්මනොත් එක්ක සම්බන්ධ වෙලා හැලහැප්පීම් මැද ගැටීම් මැද වෛර දෝෂ මොහ තණ්හා ඊර්ෂ්‍යා මසුරුකම් මැද මේ හිත මෝර මෝර ගියාට පස්සේ අවසාන කාලේදී යාට භාවනාවක් කියන එක නීරස වෙනවා වරුණ. හැබැයි තරුණ කාලයේම යම්කිසි කෙනෙක් පුළුවන් කාලේ දැනෙන තේරෙන කාලේ ඉඳන්ම මේ කෙලස් තවන වැඩපිළිවෙලේ ශික්ෂණයක් ලැබුවොත් වයසට ගියාට පස්සේ යාට හොඳට කාලය අරගෙන මේ දේ කරන්න පුළුවන්. එයාට වයසට ගියා කියලා වයසට යන්නේ වරුණ එයාගේ රූපකය විතරයි. ඒ රූපකය වයසට ගිහලා ගරා වැටෙද්දී හිත ගරා වැටෙන්නේ නැහැ. එයාගේ හිත බොහොම කර්මන්නේයි. හිත බොහොම ශාන්තයි. එයාට හරි ප්‍රීතියක් ප්‍රමෝදයක් සතුටක් සුවපත් භාවයක් එයාගේ ජීවිතේ තියෙනවා. වයසට ගියාම මේ සුවපත් භාවය අත්විඳින්න පුළුවන්. විස්රාමයේ තුල සැබෑ විස්රාමය කියන්නේ මෙන්න මේ භාවනාවෙන් පුහුණු කරන ලද සිත. හැබැයි වයසට යනකම් ඉඳලා මේක පටන් ගන්න හිතුවොත් නම් ලෙහෙසි වෙන්නේ වරුණ බෑ කියනක නෙමෙයි කියන්නේ ලෙහෙසි නෑ. ඒ නිසා පුළුවන් කාර්ය දැන් මේක අහගෙන ඉන්න අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා. අනේ අපි වයසයිනේ කියලා හිතලා හරියන්නේ නෑ දැන් ඔය ඇත්තෝ. මේ ඉන්න තැන ඉඳන් පටන් ගන්නට ඕනි. මේ ලැබිච්ච තැන ඉඳන් එපා පටන් ගන්නට. මම මේ කියන්නේ මේ වහගෙන ඉන්න තරුණ තරුණියෝ මැදි වයසේ හරි ඉන්න ඇත්තෝ ඉන්නවා නම් ආන්නේ ඇත්තෝ මේ අද ඉඳන්ම මේ දේ පටන් ගත්තොත් වයසට යනකම් ඉන්නේ නැතිව මේ පුහුණුවේ යෙදුණොත් දහමෙන් හිත සුවපත් කරගත්තොත් කෙලස් ටික අඩු කරගත්තොත් හරි ලේසි වයසට ගියාම ජීවත් වෙන. ලෙඩ රෝග බොහෝ ගණනක් අඩු වෙනවා. හැදෙන රෝගාබාධ තියෙන කාටත් ඔය බොහෝ දේවල් වලට හේතුව තමයි මේ මානසිකව ඇතිවන කෙලස් බහුලත්වය. මනස රෝගී වීම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රෝගී මනසක ලක්ෂණ මොනවද කියලා? රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මසුරුකම් බහුල වීම. මේවා බහුල වෙන්න බහුල වෙන්න කයත් ලෙඩ වෙනවා. හැබැයි රහතන් වහන්සේලාගේ කය ලෙඩ වෙනවා තමයි. කවදාවත් සිත ලෙඩ වෙන්නේ නැහැ. එනිසා කය ලෙඩ වුණත් සිතින් ලෙඩ නොවි සතුටින් ජීවිතය අවසන් සුසුම් හෙලන්න කැමතිනම් සාභ්‍යංග පොත්වල දාලා සල්ලි එකතු කරලා වෙන වෙන මේ ජීවිත රක්ෂණ දාගෙන ඉඳලා කිසිම පළක් නැහැ මෙන්න මේක තමයි සැබෑ ආරක්ෂාව සැබෑ රක්ෂණය සැබෑ ආශිර්වාදය සැබෑ ඊතුරුව කොමක්ද මේ භාවනාව ඒ අතරත් මේ මෛත්‍රී භාවනාව ගැනනේ අපි දැන් කතා කරන්නේ වරුණ එහෙමයි මේ භාවනාව පුහුණුවේ යෙදෙන්න ඔබ වහන්සේ සිහිපත් කළා වගේ නොදන්නා කෙනෙකුට බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඔහුට කියා දිය යුතුයි. ඔබ වහන්සේ මේ කරන කටයුත්ත තුළ නැත්නම් ඔබ වහන්සේ මේ කරන අනුශාසනාව තුළ එහෙම කියා දීම තුළින් අනුශාසනාව තුළින් සුමගට යොමු වුණු මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට යොමු වුණු ජනතාව අපේ ශ්‍රාවකයන් අතරේ ඉන්නවා. ඒ අතර විශේෂයෙන්ම අපිට යොමු කරන දහම් ගැටලු වලින් සමහරලාවට අපිට දක්වන ප්‍රතිචාර තුළින් ඒ බව මනසේ පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. අද ලෝකේ ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ සිහිපත් කළා වගේ මානසික පීඩා තමයි වැඩි. අපි දකින්නේ ස්ට්‍රෙස් කියලා කියන මානසික ආතතිය සමාජයේ බහුල ලෙසම තිබෙනවායි කියලා සඳහන් වෙනවා. මට හිතෙනවා මේවාට මෛත්‍රී සහගත චින්තාවක් නැතිකම හේතු වෙනවා ඇති ඔබ වහන්සේ සඳහන් කළා වගේ වෛරය ද්වේෂය, ක්‍රෝධය මේවා කරපින්නාගෙන ඉන්න මිනිස් සමාජයක මේ වගේ මානසික රෝග තත්වයන් වැඩිවීම අපිට දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඇතම් කය රෝගවලටත් මානසික රෝග හේතු වෙනවා කියලා දැන් ස්ට්‍රෙස් වගේ නැත්නම් මානසික ආතතිය වගේ තත්වයන් තුළ සීනි ශරීරයේ ඇතිවීම ඊටකට වැඩි කියලා වෛද්‍යවරුන් පෙන්වනවා. මම හිතන්නේ මේවා එකිනෙකට සම්බන්ධතාවයක් තිබෙනවායි කියන කාරණයක් එය යම් ආකාරයකට අපි ඖෂධ වලින් හොඳ කරනවාට වඩා මේ වගේ ධර්මයකට යොමු යොමු වීමෙන් හිත පැහැපත් කර ගැනීමෙන් හිත යම් ආකාරයේ භාවනානුයෝගීව යම් හිතට සැහැල්ලුවක් ලබා දීමෙන් බොහෝ වෙලාවට හොඳ කරන්න පුළුවන් කියන මතය සමාජයේ දකින හැබැයි සොයනන්ස ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ අඩුපාඩුවක් අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මෙයත් යම් ආකාරයකට මේ සමාජයේ විවිධ රෝගාබාධයන් ඉස්මතු වී උඩුදුවන්නට හේතුවක් වෙනවා කියලා ඔබ වහන්සේට හිතෙනවා ඇති සමහරලාට. මම කැමැති ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව දැනගන්නට. පින්වත් වරුණ මේ සමාජ ක්‍රම ධර්මය අපේ රට වගේ රටක ගත්තොතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් එක්ක උන්මිශ්‍ර වෙච්ච පෝෂණය වෙච්ච සංස්කෘතික වටපිටාවක් තියෙන රටක්නේ. එතකොට මේ අපේ රටේ කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම ජීවය ලබාගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පෝෂිත සංස්කෘතිය තුලනේ වටපිටාව තුලනේ. කෑම ටික පවා ඇඳුම පැළඳුම පවා ආකල්ප සම්පත්තිය පවා හැසිරීම රටා මේ හැම දෙයකටම පදනම වැටුනේ අන්න එතනින්නේ. එනිසා අපට හොඳ ශක්තිමත් ප්‍රෞඪ නිරෝගී ඉතිහාසයකුත් තියෙනවානේ. මේවා මේ ඉතිහාසය ගැන මම කියා දෙන්න දෙ අවශ්‍ය නැහැ නේ. දන්නේ නැත්නම් හොඳට දන්නවානේ. එනිසා අපට ඉතිහාසය ගැන කතා කරද්දී සැබවින්ම ආඩම්බරයක් තියෙන අපේ මිනිස්සු ගැන. අපේ මිනිසුන්ගේ ශරීරයන් ගැන, අපේ මිනිසුන්ගේ ශක්තියින් ගැන, කායික මානසික ශක්තියින් ගැන ඇත්තටම අපේ මිනිසුන්ගේ තිබ්බ කෘතවේදීත්වය ගැන ආගන්තුක සත්කාර ගැන මහා පුදුම જાතියක් නේ. ඉතින් මේ හැම දෙයකටම හේතුනේ බුදුරජාණන් වහන්සේගේ අමා බණ පදේනේ. එතකොට මේ වගේ රටක ඒක අමතක කරන වරුණ හිතනවාද වෙන වෙන ක්‍රමවේද මේ වගේ රටක අධ්‍යාපන ක්‍රමයට වේවා වෙන යම් තාන්ත්‍රණයකට වේවා ආරෝපණය කළා මෙසේතක් වේ කියලා. වගතුවක් වෙයි කියලා. වරුණ වගතුවක් වෙන්නේ නැහැ. ඒ තුල මහා අතුරු ආබාධ ගණනාවක් ඇති වෙලා මහමුළු සමාජයක් කඩා වැටිලා පාපිෂ්ඨයන් බිහි වෙන අවසානයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ මෙතනදී වරුණ මේක එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම අම්මා තාත්තගේ ප්‍රධාන වගකීම, ගුරුවරුන්ගේ ප්‍රධාන වගකීම, සෙසු ඇත්තන්ගේ ප්‍රධාන වගකීමක් වෙනවා. අපේ රටේ ජාතියේ කුඩා දරුවාගේ පටන් මේ උදාන පිවිතුරු සංකල්ප ටික හිතට ඇතුල් කරන්න. මේ බ්‍රහ්ම විහාර භාවනා පුංචි කාලේ ඉඳන් ළමෙකුට උගන්වන්න ඕනේ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මෙන්න මේ හතර පිළිබඳ වෙනමම පාඩම් ඇතුළු කරන්න ඕනේ. පාඩම වගේම ප්‍රායෝගිකව ඒ පුංචි අත්තන්ගේ හිත්වලට යම් වෙලාවක මේක ඇතුළු කරන්නත් ඕනේ. මෙහෙම වැඩ පිළිවෙලක් නැතුව වරුණ අපි කොච්චර කතා කරත් මේරුවාට පස්සේ අතපය මේරුවාට පස්සේ බටහිර සංස්කෘතියට ඔළුව නමාගෙන කඳ කෙනින් වුණාට පස්සේ මම නම් හිතන්නේ මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අත්තන්ට පේන්නේ මේවා තමයි වටිනා දේවල් හැටියට. ඉතින් මෛත්‍රියේ ඇති සිසිලස අනුහස කරුණාදී භාවනාවල ඇති සිසිලස අනුහස බුද්ධානුසතිය ඇති අනුහස කොහොම අපි කියලා දෙන්නද? ඉතින් මේ සීමිත පිරිසකට තමයි මේ පණිවිඩය යන්නේ. ඒක කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ පිරිසවත් අපිට නැති වෙනවා අපි මේක කතා නොකර හිටියොත්. ඉතින් එනිසා මෙතනදිත් අවසානයේ කියන්න තියෙන්නේ පාලනයකටවත් වෙන යම් පිරිසකටවත් දොස් පරොස් පවර පවරා ඉන්නවට වඩා ඔබ මේ දේ කරන්න. පළමු කොට ඔබ මෛත්‍රියෙන් යුක්ත පුද්ගලයෙක් වෙන්න. ඊට පස්සේ තව 10 දෙනෙක් හදන්න මේ මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරන්න. අන්න එහෙමයි. මුලින්ම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරේ පස් දෙනෙකුටනේ. එහෙමනේ පටන් ගත්තේ අසංකේය අප්‍රමේය ශ්‍රාවකයන් නැති උනේ. එහෙමනේ. ඉතින් ඒ නිසා පළමු කොට තමා මේ කටයුත්තේ අපි දන්න කිහිප දෙනා. කතා කරන අපිවත් මේ දේ කතාවට සීමා කරලා ඉන්නවනම් එහෙනම් වරුණ අනිත් අයට දොස් කියලා වැඩක් නැහැනේ. ඒ නිසා අපි මේ පිළියත් ඔය හැටියට තමන්ගේ ශක්ති පමණින් යෙදෙන්න ඕනි. පැවිද්දෝ ඒත් එහෙමයි. ගිහි පැවිදි දෙපිරිසම විශේෂයෙන් වරුණ මෙතනදී ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් මේ දේ කරලා පෙන්වන්න ඕන. ස්වාමීන් වහන්සේලා කියා දීලා විතරක් වැඩක් වෙන්නේ නැහැ. කරලම පෙන්වන්නට ඕනේ. මෛත්‍රී භාවනාව ගැන කියා දෙනවා වගේම ශක්තිපමණින් කරන්නත් ඕන. බුද්ධානුස්සතිය ගැන කියා දෙනවා වගේම ශක්තිපමණින් කරන්නත් ඕන. නැත්තම් අපිත් පාඩමක් උගන්වනවා වගේම මේ දේ උගන්වලා නතර වුණොත් එහෙම මේකේ ප්‍රායෝගික රසය භික්ෂුවටත් නැහැ ගිහියන්ටත් නැහැ. ඉතින් දෙපිරිසම ශාසනයෙන් බැහැර වෙනවනේ. ඉතින් එහෙම නෙමෙයි. අපි ඒ නිසා අපිට පුළුවන් විදිහට මේ භාවනාවේ යෙදෙමින් අන් අයට මේකේ අනුහස කියලා දෙමින් විශේෂයෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස අන් හැම කෙනෙකුටම වඩා ඔබ ඉවසන්න ඕනේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස අන් අය ඔබට hina වෙලා කතා කරන්න කලින් ඔබ hina වෙලා කතා කරන්න පුළුවන් හදවතක් ඔබට තියෙන්න ඕනේ. ඒ වගේම ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇටියට ගුණය දහම කියන එක අන් අයගේ හදවත්වල මතුවෙන්න කලින් ඔබේ හදවතේ කායිකව වාචිකව මතුවෙන්න ඕනේ. වරුණ hina වෙලා කතා කරන්න තරම්වත් හදවතේ ගුණයක් නැත්තම් මෛත්‍රියක් වඩනවා කියන එක ලේසි වෙන්නේ නැහනේ. ඒ නිසා හිනාව හිනා වෙන්න කියන්නේ මේ අනවශ්‍ය විදියට අපහාසය රූපහාසය නෙමෙයි කෙනෙකුට ආදරයෙන් ප්‍රේමණීය ලෙස කරුණා මෛත්‍රියෙන් සිනහාවක් පහළ කිරීමෙන් පුද්ගලයෙකු සතුටු කරන්න පුළුවන්. ඒ සතුට ධර්මානුකූලයි. ඒ සතුට තුළ එයාගේ හදවතට නිනීමක් ඇති වෙනවා. වරුණ ඔය වෛරයන් ඔය බද්ධ වෛරයන් හැදෙන්නේ පුංචි තැනින් පටන් ගන්න වරුණ. සමහරලාට පුංචි වචනේ වැරදිච්ච එක. එක පැත්තකින් සමාව ගන්න අකමැති. අනිත් පැත්තෙන් කතා කරාට කතා කරන්නේ. ඔන්නෝම ගිහිල්ලා තමයි ඔය බද්ධ වෛරයන් බවට පත් වෙන්නේ. එනිසා මේ වෛරයෙන් පිච්ච පිච්ච ඉන්න එපා. පිච්ච පිච්ච ඉඳලා කරගත්ත ව්‍යසන වලට ඕන තරම් මිනිස් ඉතිහාසයේ සාක්ෂි තියෙනවනේ. නාලන්දාව ගිනි තිව්වේ. කොච්චර එහෙම තියෙනවද? කුරුස යුද්ධය කියලා එකක් ආවේ. ඔය ලෝක යුද්ධ කීපයක් ආවේ. වෛරයේ ගිනි දැල්නේ. ඒ ගිනිදැල් බෞද්ධයන් අතර නම් කිසිදාක ඇවිලෙන්න හොඳ නැහැ. ඒකට ඉඩක් ඇතේම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාට හරි කෙනෙකුට හදවතේ ඇතුණා කියලා හිතන්න වරුණ මේ වෛරයක්, දේශයක් දැන් එයාට ඒ වෛරය, ద్వේෂය සංසිඳෙන්නේ නැත්නම් එයා Tamanටම අවවාද කරගන්නට ඕන. අර ඒ කුජ්ජන පුරිස Tamanට කියා ගන්න ඕනි. එම්බා ක්‍රෝධයෙන් යුක්ත පුරුෂය ඔබ ඔය ක්‍රෝධයත් එක්ක තමනුත් ඇවිලිලා අන් අයත් අවුලවන්න නේද හදන්නේ. එනිසා ඔබ ක්‍රෝධය ඇති කරගන්න එපා. එහෙම Tamanටම අවවාද කරගන්නට ඕන. අකචූපම අවවාදය සිහි කරන්න කියන බැරිම තැනක් ආවත් වරුණ. අකචූපම අවවාදය කියන්නේ අර හරස් කියතක් අරගෙන මම කියලා තියෙනවානේ ඉරනකොට අපේ අත්පා. එතකොට ඒ වෙලාවෙත් කිසිසේත්ම අපට දඬුවම් කරන අය ගැන වෛරයක් හිතේ ඇති කරගන්න ඉඩක් නැහැ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා මෛත්‍රිය. වරුණ මේ කතාව හොඳට විශ්ලේෂණය කරලා බලන්න. මේ උපමාව කකචූපම අවවාදේ මේක ලබා දෙන්නේ අපි හැමදිනාටම. මොන්නම්ම තැනකින්වත් ඉඩක් දීලා තියෙනවද පෙරලා වෛර කරන්න පෙරලා එකට එක කරන්න කිසි තැනක ඉඩක් නැහැ. ওই සුණාපරන්ත දේශයට පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ ඒ කාලේ යන්න ලෑස්ති වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම භාග්‍යවතුන් වහන්සේ අහනවනේ පුන්න ওই පැත්තේ ඉන්න මිනිස්සු මේ හරිම නපුරුයි, හරිම ප්‍රචණ්ඩයි පුන්නට කරදර කරන්න පුළුවන් නේද? අනේ ස්වාමීනි කරදර කරාට මම ඒක නෙච්චර හිතන්නේ නැහැ කියනවා. පුන්නට බැනවදින්න පුළුවන් කියනවා. ස්වාමීනි මට බැනවැදුනොත් මම හිතනවා අනේ මේ අත්ත මට ගහන්නේ නැහනේ කියලා. පොන්නට ගැහුවොත් එහෙම සාමාන්‍ය අතින් පයෙන් ගැහුවට මම මේක ඉවස ගන්නවා දඬු පොළ වලින් ගහන්නේ නැහැ කියලා මං හිතනවා කියනවා. ඔය විදිහට අවසානයේ එනකම්ම වරුණ බුදුරජාන් වහන්සේ අහනවා පොන්නට දැඩි ලෙස ආයුධ වලින් තියුණු ආයුධ වලින් පහර දුන්නොත් සාමාන්‍ය අනේ මාව මරන්නේ නැහැ නේ කියලා මං ඉවසනවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අනු යම් විදිහක ඔබ මැරුවොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහෝ භික්ෂූන් වහන්සේලා කායගත සතිය වඩලා මේ කය පිළිබඳව දැඩි පිළිකුලක් ඇති වුණාට පස්සේ ඒ සමහර ස්වාමීන් වහන්සේලා සීදි විනාශා ගන්නවා කියනවා. ඒක ඒක කල යුතු දෙයක් නෙමෙයි. ඒ කාලේ එහෙම දේවල් සිද්ධ වුණා. ඉතින් මේ සීදි විනාශා ගන්න ආයුධ හොයනවා කියනවා. ඉතින් ආයුධ හොයද්දී මට ආයුධ හොයන්න නැතුව ඉබේම ආයුධ හම්බ වුණා කියලා මම සතුට වෙනවා කියනවා. මේ මෛත්‍රියට සීමාවක් නැහැ නේ වරුණා. එනිසා අසීමාන්තිකව මේ මෛත්‍රී කරේ ධානී ආසවාන් ජන වර්ගයේ ප්‍රචණ්ඩයි. එහෙම කිය කියා ඉඳලා අපි වුන් වගේම එකට එක කරන්න එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. අපේ පැත්තෙන් අපි මෛත්‍රී පූර්වාංගම හදවතකින් උපක්‍රමශීලීව කටයුතු කළ යුතුයි වරුණ. ඒ කියන්නේ මෛත්‍රිය කියන එක හදවතේ පිහිටුවාගෙනයි අපි කටයුතු කළ යුත්තේ. අපි ආවේගශීලීව ප්‍රචණ්ඩත්වයෙන් අපට දිනන්න බෑ. ඒ කියන්නේ අපේ ශාස්ත්‍රඥාන්සේ එහෙම කෙනෙක් නෙමෙයි වරුණ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒවට අනුබල දීලා නැහැ. ඉතින් එහෙම අනුබල නොදීපු ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවක පිරිසක් අර විදිහට හැසිරුණොත් එහෙම සැබවින් මේ ශාසනය පවතින්නේ නැහැ. අපිට ලැබෙන ශාන්තියකුත් නැහැ වරුණේකින්. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම මෛත්‍රියෙන් යුක්ත වෙමු. ඉන් අනතුරුව අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවා වරුණ. උපක්‍රමශීලී වීම, මෛත්‍රියෙන් යුක්ත වීම නොගැලපෙන්නේ නැහැ උපක්‍රමශීලීව මෛත්‍රිය හදවතේ තබාගෙන අපේ දේ රැකගෙන අපේ මිනිසුන්ව රැකගෙන අපේ ශ්‍රී සද්ධර්මයේ රැකගෙන අපේ ජාතිය රැකගෙන අපේ රට රැකගෙන එහෙම අපි කටයුතු කරන්නට ඕනේ. ඒකට පසුබැසලා හරියන්නේ නැහැ වරුණ. මේ කියන්නේ කරන ඕනම දෙයක් කරන්න කියලා දැස වසාගෙන ඉන්න කියන එක නෙමෙයි. මෛත්‍රියෙන් යුක්ත උපක්‍රමශීලීව කටයුතු කළොත් එහෙමනේ වරුණ ඉතිහාසයේ රජවරු කටයුතු කළේ. ගත්තේ. ඒක නිසානේ අපිට අද මේ කතා කරන්න මේ ධර්ම හම්බ වෙලා තියෙන්නේ. වරුණ හිතනද මේ වගේ හෝ දැන් මේ ලෝකේ තියෙන යුගයත් එක්ක වගේ එන ව්‍යසන ටිකක් එහෙම ආවනම් එදා මේ ධර්ම රැකී කියලා. ඉතින් ඒ නිසා මේවා ගැන හොඳට සිහිපත් කරන්න තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. තමන් සත්පුරුෂයෙක් වෙන්න ලෝකයට. සවිනහස දැන් අපි පුරුදු වෙලා තිබුණේ පාසල් කාලේ මන් දන්නේ අපි පාසල් යන කාලේ පවා අපිට ඇතැම් වෙලාවට උදෑසනම පාසල පටන් ගන්නට පෙර ආතුව මෛත්‍රී භාවනාව සිදු කරනවා. හැබැයි සවිනහස දැන් අපි ඒ වගේ අවස්ථාවලදී මම නිදුක් වෙම්මා එහෙම ආදී වශයෙන් මට මගේ අන් අයට සහෝදර සහෝදරියන්ට දෙමාපියන්ට නෑදෑයන්ට ආදී වශයෙන් මෛත්‍රී වඩන්න කටපාඩමින් කියන ක්‍රමයක් අපි ඉගෙන ගත්තා. හැබැයි ඒ තුල දැන් ඔය මේ මේ අපි සඳහන් කරන ගුණය තිබුණාද කියලා අපි අර ක්‍රියාවට කරනවා මිස කරන්නන් වාලේ කරනවා මිස ඒතුරු ගුණයක් වටනාද කියන කාරණය ප්‍රශ්නයක්. කොහොම නමුත් සවනහස දැන් මේ පාසලකට හෝ වේවා යම් පොදු ස්ථානයකදී වේවා මේ වගේ කටයුත්තකින් ආරම්භ කිරීමේ වැදගත්කමක් තිබෙනවාද එය යම් ආකාරයකට පුහුණුවක් වුවහොත් එහෙම. එය සැබෑ මේ මෛත්‍රී භාවනාව වඩන්නට හේතු සාධකයක් බවට පත් කරගන්න අපට පුළුවන්ද නැත්නම් එය නිකන් සාමාන්‍යයෙන් කිරීමක් තුළ නියම ප්‍රතිඵලයක් හෝ එහි වටිනාකමක් නැති වෙන තත්වයක්ද තිබෙන්නේ ඔබ වහන්සේ යෝජනා කරනවා නම් පාසලක වේවා යම් එවැනි ස්ථානයක වේවා මෛත්‍රී භාවනාවකින් මේ කටයුතු ආරම්භ කරන්න කියලා කොයි ක්‍රමවේදයක්ද අපි අනුගමනය කළ යුත්තේ අද දවසේ සිහිපත් කරපු ආකාරයකට අපිට ඉතා කෙටි වේලාවක් තුළ මෛත්‍රී භාවනාව තුළ නියුතු වෙලා කටයුත්තක් ආරම්භ කිරීමේ හැකියාවක් තිබෙනවාද? ඔව් වරුණ මලක් සිඹින මොහොතක් වුණාද මෙත්සිත ආසේවනය කරනවා නම් මහත් ඵලයි මහානිසංසයිනේ. ඒක එහෙම්මමයි. එනිසා පාසලක වේවා වෙන යම් ආයතනයක වේවා මේ මෛත්‍රිය ගැන පුද්ගලයන්ව පළමු කොට දැනුවත් කරන්න මේ දරුවන් ඒ ගුරුවරුන් හැමදෙනාම පළමු කොට යම් දැනුවත් බවක් ලබන්නට මේ මෛත්‍රිය කොහොමද බලපවතින්නේ මේකේ වටිනාකම කුමක්ද ඇයි අපි මේ මිනිත්තු කිහිපයක් මෙහෙම මෛත්‍රිය සිත පවත්වන්නේ කියලා මේ පිළිබඳව పూర్ව දැනුවත් වීමක් මේ දරු පිරිසට ගුරු පිරිසට ලබා දීලා ඉන් අනතුරුව ඔවුන්ව යොමු කරන්නට ඕනේ උදේ වැඩසටහන ආරම්භ කරන්න පෙර ආතුව මිනිත්තු 10ක් මිනිත්තු 15ක් වරුණ පාඩු නැහැ පැය භාගයක් ගත්තත් ඔය ඉස්කෝලේ යන දරුවන්ට එක කාල පරිච්ඡේදයක් වෙන් කරලා මෛත්‍රිය වඩන්න කියලා කිව්වත් ඒ දරුවන්ගේ ජීවිතවලට පුදුමාකාර ආශිර්වාදයක්. දවසට මම නම් කියන වරුණ හැම දවසකම පාසලක දවසකට පරිච්ඡේදයක් වෙන් කරන්න ඕනේ මෛත්‍රී භාවනාවට. එහෙම වුණොත් එහෙම මේ ළමයින්ගේ මනස පුදුම විදිහට දියුණු වෙනවා. චින්තන ශක්තිය පුදුම විදිහකට දියුණු වෙනවා. ඒ වගේම එයත් අනි කල්පනා ශක්තිය, ධාරණ ශක්තිය, ආවේග පාලනය දහසකුත් එකක් ප්‍රශ්නවලට උත්තරයක් වෙනවා. ආයතනයක් පාලනය කරන්න තියෙන හොඳම වැඩපිළිවෙල තමයි මෛත්‍රිය පුරුදු කරන එක උනොන්ට. එනිසා ඒකෙදි පාලකයෝ දක්ෂ වෙන්නට ඕනි. පාලකයෝ පළමුකොට මෛත්‍රියේ පිහිටලා, ඒ කියන්නේ පාලකයන් කියන්නේ මම අදහස් කරන්නේ ආයතනය කවුරු හරි කෙනෙක් පාලනය කරනවා නම් ආන්නෙයා පළමුකොට මේකේ වටිනාකම හඳුනා ගන්න ඕනේ. අපි එතමකෝ විදුහල්පතිතුමා දන්නේ නැත්නම් මෛත්‍රිය අනුහස ගැන ගුරුවරුන්ට කියලා දෙන්න බෑනේ. ඒ නිසා විදුහල්පතිතුමා පළමුකොට දැනගන්න ඕනේ. ඊනනතුරු ගුරුවරු පිරිස දැනගන්නට ඕන. ආන් එහෙම දැනගෙන ඔවුන් පූර්වාදර්ශ ලබා දෙන්න ඕනේ දරු පිරිසට. දරුවන්ට දොස් කියලා වැඩක් නෑ වරුණ කිසිම මොහොතක. දරුවෝ කියන්නේ අපේ අවවාද අනුශාසන අරගෙන හැදෙන්න බලාගෙන ඉන්න පිරිසක්නේ. ඉතින් ඒ අත්තන්ට අපි මේක කරලා පෙන්වන්න එපාය. අනිත් එක වරුණ මේ පරිහානිය ගැන කතා කරද්දී මේ මෛත්‍රියෙන් තොරව වාසය කිරීම ගැන කතා කරද්දී ගුරුවරු සෑහෙන ප්‍රමාණයක් වගේ කියන්න ඕන මේකට. ලංකාවේ ඉන්න පාසල් අධ්‍යාපනය ලබා දෙන හෝ වෙන බාහිර අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු විශේෂයෙන් වගේ කියන්නට ඕනේ. දෙමව්පියන් හැරුණාට පස්සේ වගේ කියන්න පෙන්වන ගුරුවරු. මේ දෙපිරිසගේ වගකීම බැහැර හැරපු නිසා තමයි වර්ධවා ගත්ත නිසා තමයි පාසීර නෝට්ටුවට මේ ඇත්තෝ යට වෙච්ච නිසා තමයි මේ පරිහානිය මෙහෙම සිද්ධ වුනේ. එදා එහෙම සිද්ධ වුණේ නැහැ අපේ අම්මලා තාත්තලා මෛත්‍රියේ පිහිටලා ගුණයේ පිහිටලා දරුවන්ට මෛත්‍රී ගුණය ලබා දුන්නා. අපිට මතකයි සමහර ගුරුවරු හිටියා ඉස්කෝලේ යන කාලේ වරුණ මේ දහම ගැන කියලා දුන්නා. ඒ අත්තන්ගේ විෂයපතෙන් ඉවතට ගිහිල්ලා වෙනමම ජීවිත පාඩමක් කියලා දුන්නා. ඒ පාඩමේ කරුණු අද පවා සිහිපත් කරනවා. ඉතින් එහෙම පූජනීය ගුරුවරු හිටියා. මම දන්නේ මේ කාලේ ගුරුවරුන්ගේ භූමිකාව කොහොම එකක්ද කියලා අපට ආරංචි වෙන දේවල් එක්ක බැලුවාම පුදුමයටත්පත් වෙනවා. ගුරුවරයෙකුගේ භූමිකාවද මේ කියලා. එනිසා ගුරුවරයාගේ ගෞරවනීය වගකීම අන්න එකයි. තමන් පළමුකොට මෛත්‍රියේ පිටලා දරුවන්ටත් මේ මෛත්‍රී සිසිලස ලබා දෙන මේක කාවත් දන්න ඕනි සිත්වලට. ඒ සඳහා වරුණ ගුරුවරයාගේ තියෙනවා පුදුම වගකීමක්. අපේ දේ වටිනාකම හැම වෙලාවකම මතු කරලා කතා කරන්න ඕනේ. අපේ දේවල් හැල්ලු කරලා සුද්දන්ගේ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නවා නම් වරුණ මේ වැඩ පිළිවෙල සාර්ථක වෙන්නේ නැහැ. අනිත් එක මොනවද යත්තන්ගේ ඔළුවේ තියාගෙන ඉන්න තියෙන්නේ? ඉතින් ඒ නිසා මේ වැඩ පිළිවෙලේදී මේ තාන්ත්‍රණයම ක්‍රමානුකූලව වෙනස් වෙන්න ඕනි වරුණ. බුදුරජාණන් වහන්සේගේ දහමට විනයට අනුයාතව මම දන්නේ මේ කියන පසුබිමක් අනාගත මේ ලෝකෙට එයිද කියලා මේ රටට එයිද කියලා ආව හෝ නාව හෝ මේක තමයි ඇත්ත වරුණ. එහෙම වුණොත් විතරයි අපිට සැනසille මේ මහ පොළොව මත මැරෙන්න පුළුවන් වෙන්නේ. අපි අපේ යුතුයකම ඉෂ්ට කළා කියලා. ඉතින් ඒ නිසා දැන් මේ වහගෙන ඉන්න පිරිස 100ක් වෙන්න පුළුවන් 1000ක් වෙන්න පුළුවන් ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. ඔබට මේ වගකීම ගන්න පුළුවන් අතට. අරගෙන ඔබට පුළුවන් පළමු කොට මේ ධහමේ පිටානේ විශේෂයෙන් වර්ණ මෙතෙන්ද කතා කරන්නට ඕන. තමා පළමු කොට ශක්තිමත් ලෙස සීලයක පිටීම වැදගත් වෙනවා. තමන්ගේ ජීවිතයේ අන් අයට පේන පැතිකඩ තමයි තමන් සිල්වතෙක්ද නැද්ද කියන එක බොහෝ දුරට පේනවනේ. තමන් බොරු කියනවද? තමන් අල්ලාප් සල්ලාප් කතා කරනවද? ඒ වගේම තමන් ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම අනුමෝදම් වෙනවද? මේ ටික බාහිර පුංචි දරුවෙකුට උනත් පේනවනේ. එතකොට ගුරුවරයා සිල්වත් කෙනෙක් නම් ගුරුවරයා විහිළුවටවත් බොරුවක් කියන්නේ නැත්නම් බොරුවේ ආදීනම දරුවන්ට කියලා දෙනවා නම් කර්මයේ ඵලය ගැන කියලා දෙනවා නම් ළමයි හැදෙනව මරුණ. ළමයි කියන්නේ හැදෙන පිරිසක්නේ. ඉතින් ඒ නිසා මේවා හොඳට අහගෙන ඉන්න ගුරුවරු මේවා අනිවාර්යෙන් ජීවිත ජීවිතය සම්බන්ධ කරගන්න. ගුරුවරු කියන අය පූජනීය පිරිසක් වෙන්නට ඕන. ගුරුවරු කියන අය කුලීකාරයෝ වෙන්න හොඳ නෑ වරුණ මේ සමාධිය. එහෙමයි ඔබ වහන්සේ කියෝ කාරණාව සත්‍යක්මයි ස්වාමීන් වහන්සේ මොකද අපි දුටු අපහුගේ කාලය තුල පාසල් පෙළ පොතින් ඉතිහාස විෂය අයින් කරනවා. සිංහල අපේ රටේ තිබුණු ඉතිහාසය අයින් කරන වෙනුවට විදේශ ඉතිහාසගත ප්‍රවෘත්තීන් පාසල් විෂය නිර්දේශයට පෙළ පොතට ඇතුළත් වුණා. එපමණක් නොවේ බුදුදහමට ලබා දී තිබුණු කාල පරිච්ඡේද ප්‍රමාණය ඒ සම්බන්ධව ඒ දර්ශනීය කියා දෙන්නට තිබුණු කාල පරිච්ඡේද ප්‍රමාණය වේලාව අඩු කරන්නට යෙදුණා. මේව ඇතැම් වෙලාවට මේ අපේ සමාජයේ පිරිහීමට හේතු සාධක වෙන්නට ඇති. ඒ නිසාම අද අපි මේ කාරණා ගැන අපේ රටේ ව්‍යසනයන් පිළිබඳ නොඑක ආකාරයේ මිනිසුන්ගේ විවිධ වූ මානසිකත්වයන් පිළිබඳව කතා බහ කළාට ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබෙනවා. ඒ අප තුලින් ඉවත් කරන්නට යම් ඌට ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයකින් කෙසේ නමුත් ඔබ වහන්සේ සිහිපත් කළා වගේ අපේ භූමිකාවක් තිබෙනවා. අපේ ගුරුවරුන්ගේ වේවා, දෙමාපියන්ගේ වේවා, වැඩිහිටියන්ගේ වේවා භූමිකාවක් තිබෙනවා මේ සාරධර්ම ගුණ ධර්ම අපේ භික්ෂූන් වහන්සේලා හමුවේ අපි ලබන්නා වූ මේ අත්දැකීම සමාජගත කරන්න දරුවන් වෙතට ගෙන යන්න ඒ ඔස්සේ අනාගතයට ගෙන යන්න. එය මම හිතන්නේ අපි ක්‍රියාත්මක වීම අවශ්‍යම යුගයක ඉන්න කාලයක එය ක්‍රියාත්මක කරන්නට පෙළඹෙනවා නම් වඩාත් වැදගත් වේ කියලා මම විශ්වාස කරනවා. ස්වාමීන් අපට වැඩසටහනේ સમાප්තියට කාල වේලාව ලඟ වෙලා තිබෙන තව එක් කාරණාවක් ඔබ වහන්සේගෙන් අද දවසට අපට දැනගන්නට තිබෙනවා නම් අනුශාසන ලබන්න තිබෙනවා නම් වඩාත් වැදගත් වේ. විශ්වාස කරුණාව මුදිතාව කියන කියන්නේ මෛත්‍රියේම අවස්ථාද ස්වාමීන් වහන්සේ මෛත්‍රී සහගත සිතකම ඇති වෙන යම් යම් අවස්ථාවන් විදිහට අපිට හඳුනන්න පුළුවන්කම තිබෙනවා. වරුණ පරදුක් හේසු හදයන් කම්පතිති කරුණා කියලා වදාරනවා. ඒ කියන්නේ අන් අයගේ දුකේති හදවත උණුවන ස්වභාවය තමයි කරුණාව කියලා කියන්නේ. ඊළඟට අන් අයගේ සම්පතේදී අන් අයගේ දියුණුවේදී සතුටු වන මෝදණයට පත්වන ස්වභාවය තමයි මුදිතාව කියන්නේ. මේ කරුණු දෙකක් වැඩෙන්නේ මෛත්‍රියත් සමගමයි වරුණ. කරුණාව වැඩෙන්නත් මෛත්‍රිය උපකාර වෙනවා. මුදිතාව වැඩෙන්නත් මෛත්‍රිය උපකාර වෙනවා. උපේක්ෂාව වැඩෙන්නත් මෛත්‍රිය උපකාර වෙනවා. දැන් මෛත්‍රියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අන් අයගේ ජීවිත සුවපත් කිරීමනේ. සුවපත් වේවා සුවපත් වේවා කියන මේ පිවිතුරු ප්‍රාර්ථනීය පිවිතුරු අරමුණ පිවිතුරු බලාපොරොත්තු බොහෝ දෙනාගේ හදවත් වලට සමීප කිරීමනේ. ඒතර ඒ තුල තමයි යාගේ නිදුක් බව, ඒ අයගේ නිදුක් බව අපේක්ෂා කරනවා අපි. නිදුක් වේවා, දුක් පීඩා නැත්තෝ වේවා කියලා මෛත්‍රී භාවනාවදී අපි අපි සත්‍යයනා කරන්න කියන්නේ. ආන එතකොට කරුණාවත් එතන වැඩෙනවා. එතකොට මුදිතාව දැන් අනේ සුවපත් වේවා. එයාගේ සතුට සැපේ අපි අනුමෝදන් වෙනවා. එතකොට මුදිතාවත් එතන වැඩෙනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව හා කරුණා භාවනාව මුදිතා භාවනාව විශේෂයෙන් වඩන්නට පුළුවන්. මෛත්‍රිය කියන්නේ කරුණාව සමග මුදිතාව සමග උපේක්ෂාව සමග සහජාතව වැඩෙන භාවනාවක්. මෛත්‍රියෙන් තොර කරුණාවක් හෝ මෛත්‍රියෙන් තොර මුදිතාවක් නෑ වරුණ. ඉතින් ඒ නිසා පුද්ගලයෝ යම් කිසි කෙනෙක් යමෙකුට සුවපත් වේවා කියන අවංක චිත්තෝත්පාදේ උපදවනවා නම් එයාගේ ජීවිතයේ සෑම සැනසීමක්ම අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදනාව තමයි අපේ හදවත් වලට අවශ්‍ය වෙන්නේ. අන් අයගේ සැප දැකලා සතුටු වෙන්න පුළුවන් හදවත, පෝසත් හදවතක්. Tamante යමක් ලැබෙනවා වගේ අන් කෙනෙකුට යමක් ලැබෙද්දී සතුටු වෙන්න පුළුවන් නම් වරන කොච්චර බෝසත් ගුණයක් දෙයේදී ඒ වගේම තව කෙනෙකුට දුකක් ආවට පස්සේ අපට යාව දුකෙන් බේරගන්න බැරි වෙනවද පුළුවන් වෙනවද කියන එක නෙමෙයි කාරණය. ඒ දුකේදී දුක අපට දැනෙනවා නම් මෙයානේ මේ දුකෙන් අත මිදේවා මේ රෝගයෙන් අත මිදේවා මේ විපතින් අත මිදේවා මේ කරදරින් මෙයා බේරෙන්න ඕනි ආදී වශයෙන් අන්න එහෙම පතරවන ඒ පැතිරවීමට තමයි කරුණාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන වරුණ මහා කරුණාවනේ ඒක අසමයි අසම සමයිනේ ඒක සමාපත්තියක්නේ. ඒ මහා කරුණා සමාපත්තියට වැටෙනවා අසරණ සියලු සත්වයන්. කාටද පිහිට වෙන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේට දකින්න පුළුවන්. ඉතින් ඒ මහා කරුණාවන්ත ශාස්ත්‍රෝන් වහන්සේ මහා කරුණාවෙන් තෙත් වූ හදමඩලක් ඇතිවයි අපට කරුණා භාවනාව අනුදැන වදාලේ. පළමු කොට ඔබ මේ කියා දුන් මෛත්‍රිය හොඳට පුරුදු කරන්න. ඊතා පහසුවෙන් කරුණාවත් මුදිතා භාවනාවත් ඉදිරියේදී දිනු කරන්න පුළුවන් වරුණ. හොඳයි අපට අද වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා ඉරිදා සිටිනිත් අසපුව අපි ඔබට ලංකලේ මෛත්‍රී භාවනාව සම්බන්ධව විශේෂ වූ කාරණාවලින් අන්තර්ගත කොට එය ප්‍රායෝගිකව නිරත වීමේ වටිනාකම තහවුරු වෙන වැඩසටහනක් ලෙසුනුයි පසුගිය සතියේ අදත් ඒ වගේම ඉදිරියටත් මට හිතෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධව තවත් වැදගත් වූ කාරණා ඉස්මතු කර අනුශාසනා කරාවේ නිසා ධර්මයේ නියැලෙන්නට විවිධාකාරයේ අවස්ථාවන් උදා වෙනකම් තරම් බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මම හිතන්නේ මේ අවස්ථාවක් කරගන්න. මේ සඳහා යොමු වීම අවශ්‍යයි. මේ මොහොතේ පටන් මේ වැඩසටහන නිමවන මොහොතේ පටන් ඔබ ඒ සඳහා කාල වේලාව වෙන් කරගෙන යොමු වෙන්නට ඔබට ආරාධනා කරමින් ඒ සඳහා ඔබට මාර්ගය පෙන්වා දුන්නු මඟ පෙන්වීම ලබා දුන්නු අනුශාසනාවෙන් මේ සඳහා අපට හැඟීමක් ඇති කරපු මේ සඳහා යොමු වීමේ වටිනාකමක් පෙන්වා දීපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සමාජගත කරමින් ඔබ වහන්සේ කරන්නා වූ මහා කුසලයේ තවත් අනාගතයට ගෙන යාමේ වටිනාකම හඳුනාගත් නිසා වෙන්මයි ඒ නිසා ඒ රැස් කරන්නා වූ සියලු කුසලයන් ඔබ වහන්සේගේ දේශනා අනුශාසනාවෙන් අපි එය ශ්‍රවණය කිරීමෙන් ලබන්නා වූ කුසලයක් ඇද්දේ කුසලයන් ඔබ වහන්සේට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට උතුම් වූ ධර්ම අවබෝධයම මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්සු.